හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. කවුරුත් දන්න පරිදි අපි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට. අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කරමු. අපි කරුණා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. නමෝ බුද්ධාය අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පළවෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාවේ අත්දැකීම් පිළිබඳවයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ අත්දැකීම් මෙලෙස සටහන් කරමි. පරයන්ක භාවනාව සඳහා කොට්ටේ උඩ පහසු ආකාරයට වාඩි වෙමි. ඉන්පසු මම දැන් මෙතන යයි මෙනෙහි කෙලෙමි. එහිදී වාඩි වී සිටන විට කොට්ටේට ලබා දෙන විවිධ ප්‍රෙෂර් පොයින්ට්ස් වලට අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට වීමට පටන්ගත් අතර ආස්වාසයේ සිසිල්ල නාසයෙන් ඇතුළ උඩ බිත්තියේ වැදුණු අතර ප්‍රස්වාසයේ උඩුතල අග්ගිස්සේ ස්පර්ශනාරි අයුරු නිරීක්ෂණය කළෙමි. මෙලෙස සුරෙන් රැලි කීපයක්ම නිරීක්ෂණය කළෙමි. ඒ අතරතුර විවිධ සිතවිලි ආවත් නැවත මූල කර්මස්ථානයට ඒමට හැකි විය. මෙලෙස හුස්ම රැලි කීපයක් බලා සිටීමේදී එය කෙමෙන් කිටි වී තුනී වී යන අයුරු අද්දුටුමි. මුල් වාර කීපයේදී මෙම තුනී වීම වීමත් වීමෙන් අනතුරුව ආයාසයෙන් හුස්ම ගැනීමට පෙළඹිනි. නමුත් ටිකින් ටික නැවත නැවත කිරීමෙන් සුලන් රැල්ල තුනී වී ආනාපානය නැවතුණාසේ දැනිනි. නමුත් නිନ୍ଦ යාමක්ද නොවන බවත් යම්කිසි හිස් අවකාශයක් මා ඉදිරියේ ඇති බවත් හැඟුනි. මෙම తত্ত্বය notice noticeably 3 4 වර මේ తত্ত্বය කීප පාරක් notice කරා කියලා තියෙනවා. 3 4 වරක් සිදුවිය. මෙම తত্ত্বය ඇතිවන අවස්ථාවේදී මාගේ ශරීරයේ පහළ කොටස හා අත්වල වැලමිටෙන් පහළ කොටස ගැන කිසිම අවබෝධයක් නොතිබුණු අතර එම කොටස සම්පූර්ණයෙන්ම හිරි හිරිවැටි ඇති ලෙස දැනිනි. පරයන්ක භාවනාවේදී ශරීරය පාලනයක් නොමැතුව වැනිවෙනී පැවතීම බෙල්ල කඩා වැටීම සාමාන්‍ය සිදුවීම්ද ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරදීවනයේ ප්‍රාර්ථනා කරමි. අර කියලා තියෙන විදිහට හුස්ම ගෙවිගෙන යනකොට ආයාස කරන්න හිතෙන ගතිය ඒ නියම් පරිණාමයෙන් අපිට ආපු දෙයක්. අනුතුරුදායකක් දෙයක් වෙනකොට අපි ඔක්සිජන් දෙනවා, ව්‍යායාම කරනවා, වගේ වැඩ කරනවා. නමුත් අපි ඉඳ ගන්නකොටම කාය ජීවිත নিরপেক্ষව වාඩි වෙලා නෑ එහෙම දෙයක් ආවත් මම ඊට පස්සේ කරන්න ඕනේ නෑ කියලා මේ විදියට කෙරුවොත් පේනවා. ඒ සංසිධීම තමයි වෙන්නේ අවිශ්වේ නැත්තම්. ඒතකොට සංසිධීම හුස්ම රැලි 7-8කට වරක් වුණාට හැම ප්‍රශ්වාසයක් අගමත් සිද්ධ වෙනවා. ඒ නිසා ඒකේ ඔය දැම්පෙන්නේ ලොං සයිකල් එක, ෂෝට් සයිකල් එක තමයි. පස්සේ බැලුවොත් ඉස්සල්ලාම ගන්න හුස්ම පිටවන කරනකොට ওই ජවනිකා ටික තීරම යනවා. ඊටසේ බැරි නම් දෙවෙනි හුස්ම ගෙවෙනකොට බලන්න. ওই ජවනිකා ටික තීරම යනවා. ඉතින් එතකොට මේක ඉන්ටර්නලයිස් වුණොත් අපිට හිතට වැදුනොත් කොතනක හරි ගිහිල්ලා වාඩි වෙලා ඒ පරිසරයෙන් ප්‍රශ්න නැත්නම් හුස්ම දිහා බලනකොට ඒක අනිවාර්යෙන් බිඳුවටම බහි. මට හොඳට මතකයි මම MSc Viva walk එකට ගිය වෙලාවේ මම ලෑස්තිලා ගියේ නෑ මොකද ජොබ් එකක් කරගෙන ඉන්න කමං ගියේ. ඉතින් මම දන්නවා මට ෂුවර් ඇහුවොත් උත්තර දෙන්න බෑ කියලා. ඒකට පුදුම විශ්වාසයක් තියෙනවා පාස් වෙනවා කියලා. ඔය ඉන්න මම ඉන්න තැන කාටවකට තලේ මට දැනුම තියනවා කියලා මාන්නයක් වෙන්නේ නැති. මං ගිහලා හුස්ම තුනක් විතර ගත්තා. ෆයිල් එක අතේ තියාගෙන ඉතින් අර බෝඩ් එක දැම්ම ඕනේ මොන බලන්න ඉන්නවා. බලන්න ගියාට පස්සේ මට නිකම්ම ගෙදර වගේ හිතුණා. මම දන්න ප්‍රොෆෙසර්ස්ලා හිටියා ආගන්තුක කට්ටියත් හිටියා විසිටින්. ඒලා කතාවට පස්සේ එක්කෙනෙක් මම ඇහුවා මේ සෝයාබින්චු සෝයාබෝන් පාවිච්චි පිළිබඳව සර්වේ එකක් කරන්න වුණොත් ඒකට අලුත් සෝයාබින් කියන එක. කොහොමද කරන්නේ කියලා. එයි මම දැන් නිකන් ජෙනරලි බැට් කරගෙන යනවා. යනකොට තව කෙනෙක් ඇවිල්ලා පස්සේ ඇවිල්ලා බෝඩ් එකේ වාඩි වුණා. වඩලියා කිව්වා මේ සෝයාබෝන්චි හඳුනා දීම ගැන කතා කරන්නේ නැහැ නේ. මේ සෝයාබෝන්චි පාවිච්චි ගැන විතරනේ කතා කරන්නේ කියලා. මම ඔබ්ජෙක්ෂන් නැද්දා මගේ ප්‍රශ්න උත්තර දීමට මේ විතර බාධා කරොත් මට හරියට උත්තර දී ගන්න බැට මමයි පෙල් වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ප්‍රශ්නත් ගන්න ඕනේ පස්සේ ඔබතුමා අහන ප්‍රශ්නත් ගන්න ඕනේ කියලා දඩස් ගන්න ඉපැත දැම්මා. දැන් මට බෝඩ් එක අපොලොජයිස් කළා. ඉස්සල් පස්සේ උත්තර දෙන්නේ කිව්වා. දැන් මට ෆුල් කන්ෆිඩන්ස්. උත්තර දුන්නොත් මම දැන් ඕනනම් ප්‍රශ්න කහන්න කිව්වා අරයට. පස්සේ අපේ කරා. දැන් මිනිහා මම ඉන්ටර්වයුව කරනවා වගේ. ඊට පස්සේ ආ කිව්වා I'm sorry. මම කිව්වා sorry නෙමෙයි. මම කැන්ඩිඩේට් කෙනෙක්. මේ අහන්නේ එක ප්‍රශ්නෙට උත්තර දෙනකොට දා ප්‍රශ්නයක් දාපුවාම මට නෙපාඩු. කියලා ඊට පස්සේ දැන් මම මුන් හිනස්වන්න ගත්තා. ඉනස්සාට පස්සේ මටත් එම්ෙන් අනින්න පටන් ගත්තා. කොහොමද ඉවර වෙච්ච ගමන් අර පස්සේ ආව ප්‍රොෆෙසර් ඇවිල්ලා ෂේක් හෑන්ඩ් කරලා ගිහ හුඟ කාලයකට පස්සේ මේ වගේ ඉන්ටර්විව් එකේදී ජෝක් එකක් දැක්කා ඊවා. hina වෙලා කතා කරන කෙනෙක්. ඒ මොකද පටන් ගන්නකොටම ටෙන්ෂන් එක වසන්න මං කිව්වේ ගිහිල්ලා උස්ම දෙකක් ගන්නකොට ඉබේ ඔක්කොම ඉවරයි. ගෙදර ගියා වගේ. ඉතින් මේ අර මේක පුහුණු කරලා තියාගෙන හිටියොත් අම්මා මැරුණයි කියලා හිතන්නකෝ. තාත්තා මැරුණයි කියලා හිතන්නකෝ. ගෙට ගිනි ගත්තයි කියලා හිතන්නකෝ. ඊට පස්සේ හුස්ම ගන්නකොට හුස්ම කොහොමද සංසිඳනවා? මොනම දෙයක් නැහැ. ඒ හුස්ම සංසිඳනකොට ඒ ශරීරේ පාලනෙන් ගිලිහෙනවා. ඒක හොඳට පේනවා හුස්ම සාමාන්‍ය සංසිඳනකොට පේනවා. අපි පටන් ගන්නකොට තිබුණ ඉරියව්ව හිතෙන්නේම නැහැ. ඒක නිකන් වැක්කිරෙන පටන් ගන්නවා. පස්සේ පුළුවන් ඇත්තට මේක හදාගන්න. ඒ නිසා මුලදී මුලදී ඒව ගැන බලන්න යන්න එපා. පුළුවන් තරමකට සංසිඳෙන්න අරින්න. මෙතන මේ සංසිඳෙන්නේ රූප ලෝකේ. හැබැයි වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් තාම අපි හුරු කරගන්නේ නැහැ. මේක හොඳම දර්ශකයක්. අපිට මේ වේදනාව සංසිඳනකොට මේ හුස්ම ආයෝ පොට්ටබ්බ රූපේ සංසිඳනකොට අපේ විඳීම් ශේෂ්ත්‍රයේ පිළිගන්න කැමැතිද මේක හොඳ දෙයක් විදියට නැත්නම් නරක දෙයක් විදියට? අපි මේක හොඳ සංඥාවක් විදියට ගන්නවද නරක සංඥාවක් විදියට ගන්නවද? අපි මේකේදී සංස්කරණය කරනවද අලුතෙන් හුස්ම ගන්න ගිහිල්ලා එහෙම නැත්නම් සංස්කරණය නොකර එහෙම තැම්පත් වෙන්න ආයෙනවා. ඒතර විඥානය මොකද කරන්නේ? ඉතින් මේ ටික කරගන්න බැරි නම් ඒ කියන්නේ මේ රූපය අනපාන පොට්ටබ්බ රූපය මේ විදිහට ඇති තැන ඉඳලා නැත්තන්ට යනකොට මේ සිද්ධිය දිහා ඇඟිලි ගහන්න නැතුව බලන්න ඉන්න බැරි නම් එමන්සයා කවදාකවත් පරිපාලකෙක් වෙන්නේ නැහැ. එමන්සට කවදාකවත් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ හැමදේටම ඇඟිලි ගන්න. ඒ නිසා මේක රූප ලෝකේ මරණේවා. මරණයට යනවා. ඉතින් ඒක පුරුදු කරන්න ඕනේ මේ හොඳට හුස්ම ගන්න තැන ඉඳලා දැක්ක දැක්ක දැන දැන හුස්ම නතර වෙනවා. ආහනේ මුළු පද්ධතිය පුරා මොනක්වත් නොකර ඉඳ පුහුණු කෙරුවොත් මේ භාවනා මධ්‍යස්ථානක වාඩි වෙලා ඕන තැනක ඕන වෙලාවක මේ ඒ පුහුණුව පස්සේ වැඩ ගන්න පුළුවන්. හැබැයි එක සැරයක් කරලා බෑ. නැවත නැවත කරන්න. කරනකොට ආයෙසරයක් කරන්න නැතිව චූස් වෙනවා. ඒතකොට හිතෙනවා සතිය කැඩිලා එහෙම නැත්නම් කවුරු හරි කැහැලා මොකක් කරේ නෑ ඒ හැටි. ඒකම නැති වෙනවා ආයෙක මතුවෙනවා. ආයෙ නැති වෙනවා ආයෙ මතුවෙනවා. ඉතින් මේ සංසිද්ධිය දිහා බැලුවොත් මොහොත රැල්ලක් යට ගියොත් ආයෙ රැල්ලක් එනවා. ආයරල්ලක් යට වෙනවා ආයරල්ලක් එනවා වතුර තියෙනවා নানা ප්‍රකාර රැලි මාල නංගනවා වඩදී නංගනවා බාදී නංගනවා සුනාමි නංගනවා ඒ කොච්චර වුණත් නලියවිල තමයි තියෙන. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා පුදුමාකාර හේතුඵල ධර්මයක් පේන්න පටන් ගන්නවා. අපි පොතේ තියෙන හේතුඵල ධර්ම නෙවෙයි පේන්නේ මේ අස්මන අපිට පේනවා. ඒ නිසා ඒ වගේ වෙනකොට කය හුරු වෙනවා. හුරු වෙන්නේ ඕක වැදෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වැක්කිරෙන පටන් ගන්නවා. මොනවා හරි විකාරයක් කරනවා. ඒ නිසා අපි ඔය සාමාන්‍ය ලෝකෙන් අයින් වෙලා භාවනා කරන්න මොන නැත්නම් මිනිස්සු ගල් ගහනවා. අපි භාවනා කරන්න ගියාම ඉඳගෙන බුදිනවා. හිටගෙන බුදිනවා. ගල්ව මිනිස්සු නිදාගෙන බුදිය ගන්න. ඒ නිසා අපි කරන්නේ දොරවල් වහලා ඇතුළට ඕන පිස්සුවක් කෙරෙන. ඒක හදාගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඕනේ තැනක මේක කරන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ අත්දැකීමක්. ඒ නිසා උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ වෙලාවේ වෙන දේවල් පාලනය කරන්න යන්න එපා. ටිකට සති ධාරාව පවත්තන්න. පවත්නකොට මේ හුස්ම ගත්තනම් හුස්මේ උච්චාවච භාව වෙනස් වෙයි. පිම්බීම ඇකිලිම ගත්තනම් ඒක පෙනෙයි. මොකක් හරි ගත්ත අරමුණේ කාලානුරූප වෙනස් වීම chronological changes මේක තමයි බුදුරජාණන්සේ අනිච්ඡං කියලා කිව්වේ. ඒක එක විදිහට හිටින්නේ නැහැ. එක එක විදිහවලට මාරු කරනවා. ඒක කක්ක සුබත් නැහැ අසුබත් නැහැ. එකක්වත් හොඳත් නැහැ නරකත් නැහැ. ඒ සම්පූර්ණ රංගනයට යන්න අරින්න. එතකොට තමයි පිරිච්ච කෙනෙක් බවටපත් වෙනවා. මේක දිහා බලලා ඒකෙන් ඇවිස්සෙන්නේ නැති ඒක හදන්න යන්නේ නැති ඒක මනින්න යන්නේ නැති ඒක විනිශ්චය කරන්න යන්නේ නැති ඒකෙන් gadu ගන්නේ නැති හිතක් හැදෙන එක තමයි තපස කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මේ අත්දැකීම සක්මන් භාවනාව සම්බන්ධවයි. ටයිල් පොළොව මත සක්මන් භාවනාව පටන් ගතිමි. පළමුව සාමාන්‍ය වේගයෙන් පමණ ගමන ආරම්භ කළෙමි. ඉන්පසුව වම දකුණ වශයෙන් පය බිම තබන විට බිම තබන විට මෙනෙහි කළෙමි. ශාරීරියේ බර වම් පාදයට සහ දකුණු පාදයට මාරුවන අවස්ථා හොඳින් මෙනෙහි කළෙමි. දෙපයේම වලලු කර දනහිසේ සහ උකුල් ප්‍රදේශයේ ඇති මද වේදනාවක් නිරීක්ෂණය කළෙමි. මේ අතර වාරයේ සිත රූපවලට හා ශබ්දවලට නොනවත්වා ඇදී ගිය බවක් නැවත අමාරුවෙන් මූල කර්මස්ථානයේ වන වම දකුණ මෙනෙහි කිරීමට යොදවනු ලැබුවෙමි. ඉන්පසු පාදයේ ඔසවනවා, යවනවා හා තබනවා වශයෙන් පාද දෙකේම තබන විට මෙනෙහි කළෙමි. එවිට පතුලෙන් පටන්ගත් සිහින් වේදනාවක් මාපටගිල්ල දක්වාම ගමන් කරන අයුරුද මෙනෙහි කෙලෙමි. සිත නැවත වාරයක් රූප සහ ශබ්දවලට ඇදී ගිය අයුරු දුටිමි. පරයන්ක භාවනාවේදී සිත ඉක්මනින් ඊටමත් ඉක්මනින් තැම්පත් වන අතර සක්මන් භාවනාවේදී සිත සැම්පත් කර ගැනීමට ඊටම අසූරි අසූරු විය අසූරු විය අසීරු අසීරු විය රූප හා ශබ්දවලට සිත ඇදී යන නිසා මෙලෙස සක්මන් භාවනාවේදී සිත සැම්පත් නොවන බව අවබෝධ කර ගතිමි. මෙලෙස ඒවා සමග නොගැටී සිටීමට හා භාවනාව නිවැරදිව නිවැරදිදැයි හා එය දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඉඳගෙන කරන භාවනාව නිකන් ඩ්‍රයිවිං පුරුදු වෙනකොට වාහන නැති පාරක ඉතින් අපේ උරුදු කරන එක නෑ ඉන්නවා අපිට තියෙන්නේ ඉස්සරහට වාහනේ ගෙනියන එක විතරයි. ඉතින් ඒකෙදී වාහනේ නතර කරන්න හැටි, බ්‍රේක් කරන්න හැටි, ක්ලච් කරන්න හැටි ඉගෙන ගන්න ඕනේ. සක්මන් භාවනා හරියට වාහනේ අනේන පාරක වාහනයක් කරා යනවා වගේ. ඉතින් ඒ එන කෙනා කොයි අතර ගියත් අපි හප්ප ගන්න නැතුව අපේ පාරේ යන්න ඕනේ. ඒක නිසා අර සක්මන් භාවනාව ෆීල්ඩ් එකේ වැඩක් අනිකුත් වාහන තියෙනවා, සත්තු පාරහරා පයින්නවා, මිනිස්සු යනවා. ඒතිෙදි යන ගමනක් වගේ. ඒක නිසා ඒක සාමාන්‍ය ඩ්‍රයිවිං process එකක්. පරියන්ක භාවනා නිකන් ඩ්‍රයිවිං ලර්න් කරන වෙලාව වගේ එල් බෝඩ් එකක් දාගෙන අපි කවුරුත් නැත්ැනක යනවා. ඉතින් මේ විදිහට තමයි සතිය විවිධාංගීකරණය වෙන්නේ. ඊටාම ප්‍රශස්ත තත්ත්වයටදී පුරුදු කරලා ඊට පස්සේ ඒක ටික ටික ටික ටික සාමාන්‍ය අභියෝගතියෙදී රු ඇත් දෙක ඇරලා තියෙද්දී ශාරීරික ක්‍රියාත්මක වෙද්දී තද්ද ඇහෙද්දී පුළුවන් තරම් බලනවා. අර තමන්ගේ මූල කෘත්‍යයට හිත යොදන්න. හිත පිට ගියාට කනගාටු වෙන්නේ නැවත ගන්න බලනවා. ඉතින් ඊට පස්සේ අපි එදිනෙදා ජීවිතයට ගියාම අපිට මේ වගේ භාවනා පිළිසක් නැහැ, භාවනා මධ්‍යස්ථානයක් නැහැ. ඉතින් එතකොට කෑම කන ගමන්, ත්‍ත්ම දින ගමන් කොච්චර දුරට අර තමන් ඒ කරන ප්‍රධාන වැඩේට හිත දාන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ සතිය හැම වෙලාවෙදීම යම් ප්‍රමාණයකට රකින්න පුළුවන්. ඒ රකින්න හැම වෙලාවෙදීම තමන් කරන වැඩේ සාර්ථකත්වෙ වැඩි. බාධක ආවට බාධක ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ ඒවට හිත යොදන්නේ ආන්නේම කරගෙන යන්න පටන් අරගත්තාම අපි ඉබේම ටික ටික মালටි ටාස්කින් වලට පුරුදු වෙනවා. එතකොට ඕනම කෙනෙකුට වැඩිය කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්. අනික් කට්ටිය මේ කරදර බාධා කරගෙන හිටතර ගත්තට සතිමත් කරන එක නා සතියෙන් වැඩ කරන එක one thing at a time that done well. කවුරු ඇවිල්ලා කොහෙන් එහෙම මේ දැම්මත් තමන්ගේ කරන වැඩේ හරියට කරා ඊගාවකට ගියා. ඉතින් ඒක නිකන් රිලේ රේස් එකක් වගේ. තමන්ගේ ලැප් එක හොඳට කරනවා. බැටන් එක හම්බුනා නම් ලීඩ් එකක් ඒ ලීඩ් එක තියාන ඊගාවකට බාර දෙනවා. ආන්නේ වගේ කරනකොට ලොකු සාහනාංශය පාවිච්චි කරන්නේ වචනය විස්්‍රාම වෙනවා කියලා. කද්දාවත් මහන්සි නැහැ. මහන්සි වෙන්න විදියක් නැහැ. ඒ කරන වෙලාවදී ඒක එන්ටර්ටේන් කරනවා. ජොබ් සැටිස්ෆැක්ෂන් එක තියෙනවා. ඒක ඉවරයි. ඒක උනාට පස්සේ සම්පූර්ණ වෙන වැඩක් කරන්නේ. ඒකට ගියා. 100%ක්ම ඒකේ. ඉතින් මෙහෙම යන්න ගියාම අපිට අරක හරි ගියා මේක හරි ගියේ නෑ. ඒ මොකක්වත්ම නෑ. හැරුණු හැරුණු අස්ස ගසවුළු අස්සා කියලා එනේන දේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට වැඩිම දක්ෂකම තියෙන සක්මනේ බුදුහාමුදුරුවෝ විතරයි සක්මන කියලා දෙලා තියෙන්නේ. අර කිසිම සාස්ත්‍රුණ වංශනම සක්මන කියලා දීලා නැහැ. හැම කෙනාම භාවනා කියලා දීලා තියෙනවා. සක්පන නැහැ. මේක තමයි අපි ක්‍රියාවත් කිරීමේදී මේ මකර තොරණ වගේ දොරටුව. ඒ සක්මන හොඳට දන්නවනම් එයාට හරි ලේසි ඊගාට එදිනදා වැඩ කරගෙන යන්නේ. ඒ නිසා පොඩි ළමයින්ට සත්පාසල කියලා දෙනකොට අපේ සාර්ථකත්වයේ 50ක් විතරම සක්මේම තමයි. ඒ සක්මන්ට දාපු ගමන් ඒ ළමයට හරි ලේසි ඒක අල්ල ගන්න. ඊට පස්සේ ඒක එදිනදා වැඩවලට දානවා, පරියන්කට දා ගන්නවා, කරගෙන යනවා. ඒ නිසා සක්මන කරන කෙනෙකුට බුදුජානන්සේ සාහිතික පහක් දෙනවා. එකක් දීර්ඝ වැඩක් දීර්ඝ ගමනක් කෙලවර කරන්න නැතුව මගදී නතර නැතුව යන්න පුළුවන්. මැරතන් එකක් වුණත් අන්තිමට නිකන් දුවන්න පුළුවන්. මේ නැත්නම් මේ වගේ ප්‍රතිපදාවක් මගදී නතර කරන්නේ. අද්ධානක් අමෝ හොති පදානක් අමෝ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. කන කෑ බිදින බුදින දේවල් හොඳට දිරවනවා. සක්මන තියෙනවා නම් කෑම කාලා ටික සක්මන් කරනවා නම් දිරවන. ඒ වගේම මේ සක්මණේ සමාධියක් ආවොත් පරියන්කේ අහන්න දෙයක් නැහැ. ක්‍රියා ශක්තියත්දී සක්වන ක්‍රියා ශක්තියත්දී සමාධිය ගත්තන අහන්න දෙයක් නැහැ. අනිත් එක කායික මානසික සෞඛ්‍යය. අද ප්‍රධානම ලෝකේ තියෙන දරුණුම ලෙඩ වලට කියන්නේ ඇවිදින්න කියලා. කොලෙස්ටරෝල් තියෙනවා නම්, හાર્ට් කේස් තියෙනවා නම්, ඩයබටිස් තියෙනවා නම් ඔය නීති මීතිකල අපේ හැතැම්ම කිලෝ මීටර භාගයක් ඇත්තටම කියනවා මීටර 600ක් ඉහළ පහළ යන්න ඕනේ. පින්ඩ පාදෙට. ඉතින් 10 දවසක් ඉහළ පහළ යනකොට ඩයබටිස් ඉවරයි. මේ ශරීර හොරකම තමයි ලෙඩ හැදෙන්නේ. කම්මැලියන් තමයි ලෙඩ තියෙන්නේ. හොඳට මහන්සියට මනසට මහන්තිම නෙවෙයි සක්මන් කරුවත් මේ හරි සනීපයක් තියෙනවා. ඒ වගේම different climatic zones different මේ geographical zones මාරු වෙනකොට acclimatization ඕන තැනකට ගිහිල්ලා ඒ තැනට හැඩ ගැහෙන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔය කෘෂිකර්මයේ සත්තුන්ට නම් විටමින් B12 එක දෙනවා. දීලා තමයි ඇඟ හුරු කරන්නේ. ඒක සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවෙත් කරනවා. බුදුහාමුදුරු දීලා තියෙන විටමින් B12 එක ඕක තමයි. ඕන දැනට ගිහලා ටිකක් සක්මන් කරන්න. සක්මන් කරපු ගමන් ඒ පරිසරයට හැඩ ගැහිම එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සක්මන කාටට ඇල්ලුවා නම් ඒක හොඳටම විශ්වාස මාර්ගයක් වැඩ දුර ගමනක් යන ගමනක් කරගෙන යන්න පුළුවන්කම. ඒකෙදි සමාධිය නෙවෙයි හැදෙන්නේ විවිධ කාරණා කරද්දී විවිධ වැඩ කරද්දී සත්‍ය පැවැත්වීම පුරුදු වෙනවා. එළියලා තියෙන ටික හරි සක්මනේදී සමාධිය බලාපොරොත්තු වෙන්න එපා. පරියන්කේදී බලාපොරොත්තු වෙන්න. සක්මනේදී වීර්ය බලාපොරොත්තු වෙන්න. එතකොට මේ වීර්යයයි සමාධියයි සම්බර කරන එක තමයි සක්මනයි පරියන්කයි සම්බර කරනවා කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ යෝගාවචරයස්ම පරයන්කේදී ඊටමත් ශාන්ත හිතක් ඇති වෙනවා වගේම මේ රූප ශබ්ද වලට පරයන්ක මේ මේ සක්මන් භාවනාවේදී හිත ඇදීන එක නවත්ත ගන්න කොහොමද කියලා උපදේශයක්. නෑ අපි යන්නේ සද්ද රූප තියෙන තැනකනේ සක්මන් කරන්නේ. පරයන්කේට ආවට පස්සේ අපි ආ කන්ඩිෂන් කරලා සද්ද නැසුව ඇතුලේ කරනවා. සක්මන් කරනකොට එළිය යන්නේ. ඒක නිසා වාහන තියෙන පාරක ඒ වාහන අතර කරන්න යන්න එපා. අපිට තියෙන අප්ප ගන්න නැතුව යන එක විතරයි. අපි එනවා කියලා නතර කරන්න ඕන ජනාධිපති වුණොත් නම් නතර කරනවා. පොලිස් ජීප් එකක් ගිහලා අපිට පැරඩ් එක දෙනවා. අපි නිකන් සිරිබිස්ලානේ. අපිට කවුද වාර නතර කරන්නේ? අපි දැනගන්න ඕන හප්ප ගන්න එපා. හැප්පුවොත් අනතුරු වළක්වා නොගැනීමට 17500ක් දඩ ගන්නවා. අරු ඇවිල්ලා හැප්පුවත් අපේ ඇති වැරද්ද තියෙනවා. ඇක්සිඩන්ට් වෙච්ච ගමන් ආණ්ඩුවට 15000ක් ලාභයි. අපිට තියෙන්නේ බයිබෝයි කියාගෙන එන් දාගත්ත මේන් දාගත්ත ගියා. දන්නේ නැත්නම් ත්‍රිවිලරක් එලවලා පුරුදු වෙන්නකෝ අප්පා ඕක. සිම්පල්. කවුරු හරි කකුල් දෙකේ ඉස්සුවන් දිගේ හරියන මැදින් දාගත්තා ගියා අරුව වලනකොට ගිහිලි ඉවරයි. අන්න වැඩි. ඒක නිසා ලංකාවට යන්න ගිහිල්ලා ත්‍රී වීලර් එකක් ඉගෙන ගන්න. එතකොට ওই තියෙන ප්‍රශ්න කවුරු හයියෙන් ගියත් එමේ ටිකක් ඌට ප්‍රශ්නයක් නැහැ. හැමදෙනාගේ අනුකම්පාව මැද්දේ මූ දාගෙන ගිහිල්ලා. දන්නේත් නැහැ. ඉතින් ඕවා බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. ඒවතේ මම විතරයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සුදුසු ස්ථානයක ඉඳගෙන ඉරියව්වට සිත යොදමි. ඉන්පසු මතුවන ආනාපානයට සිත යොදමි. එවිට ආශ්වාස කිරීමේදී නාසිකා අග්‍රයට සිනිඳු ඝන දෙයක් වදිනවා වාගේ දැනේ වැටහි. ප්‍රශ්වාසයේදී රසණයක් දැනේ. මේ ආකාරයට වාර 4ක් 5ක් දැනේ. ඉන් අනතුරුව ආනාපානයේ සියුම් වන අතර ආකාරය දැනගතිමි. එසේ සියුම්ව යන අතරේදී හිසේ වේදනාවක් මතුවිය. මෙම වේදන මම වේදනාව දෙස බලා සිටන විට ඇස් වලින් කඳුළු බේරී යන බවක් දැනිනි. ඒ සමගම වේදනාව නැති වී ගියේය. නැවත ඒ සමගම නාසිකා අග්‍රයේ ආනාපානය වැනි දෙයක් දැනිනි. ඒ වැඩි වේලාවක් නොතිබිනි. වරහන් ඇතුලේ තප්පර 30ක් පමණ. ඉන් අනතුරුව දකුණු කකුලේ මාපට ඇඟිල්ල යම් කෙනෙක් අදිනවා වැනි දැනීමක් හඳුනා ගතිමි. ඉන්පසුව එවැනිම දැනීමක් යටිපතුල් ප්‍රදේශයේ දැනෙන්නට විය. ඒවා ඒ වාගේ දැනීම් වේලාවෙන් වේලාවට සම්පූර්ණ ශරීරයෙන් දැනෙන්නට විය. අතරතුර ඉන ප්‍රදේශයේ ගැස්සී යන ආකාරයක් දැනුනි. මෙවැනි අත්දැකීම් වලින් පසුව ශරීරයේ සංසිඳීමක් දැනිනි. නමුත් වටේ ඇති ශබ්ද ඇසිනි. ඒවාට ප්‍රතිචාරයක් නොදැක්වීමි. මේ ආකාරයට පැයක් පමණ පරයන්කය කළෙමි. මේ විදිහට යනකොට يعني යම් වෙලාවක අර කියන විදිහට වේදනාව මැද්දෙත් බලාන හිටියොත් වෙන්නේ සංසිඳන එක විතරයි. ඒක අපි ඔය පොඩි ළමයින්ට මයින් ජායක පෙන්නලා මයින් ජායක කියලා කියන්නේ මේ මේ උට කුසිකර්මේ දුගන්නවා මේ වගේ විහිදුරක් අරගෙන මේකට පස් ටිකක් දාලා හොඳට කලවම් කරලා තිබ්බොත් ගල් ටික තැම්පත් වෙනවා ඊගාට මඩ ටික තැම්පත් වෙලා ඊට පස්සේ උඩ තියෙන කොලොයිඩ්ස් හෙමීට හෙමීට හෙමීට වෙන තැම්පත් වෙනවා ඉතින් ඒක අර වතුරේ කැටි කැබලිතේ තැම්පත් වුණාට වතුරේ බොර ගතිය තැම්පත් වෙන දවස් දෙකක් යනවා ඉන්දෙන පුංචි පුංචි පාටිකල් තැම්පත් වෙනවා ඒ පුංචි පාටිකල් එකක් අඟලක් ගමන් කරන සුමාන දෙකක් යනවා ඉතින් මේක එහෙම තියලා තිබ්බාම ටික දවසක් යනකොට උඩ වතුර පිරිසුදු වෙනවා යට මඩ එකතු වෙනවා. ඉතින් ඒ සඳහා ඒ කලවම් කරපු වීදුරුව tempat වීම සඳහා මොනවද කරන්න ඕන කියලා අහුවොත් මොකක්ද දෙන්න තියෙන උත්තරේ? නිකයින්ද කියන එකයි තියෙන සුම්මයිදී. ඔච්චරයි භාවනාව කියන්නේ. ඔච්චරයි භාවනාව කියන්නේ. ඕක තමයි අමාරු. මොකද අපි උඩ රට නටුම් පාත රට නටලා බ්‍රේක් dance පුරුදු වෙලා රොක් මියුසික් අහලා අවුස්සලා දැන් නිකන් ඉන්නවා කිව්වහම මරනවා. එනිසා ඕනම දෙයක් දිහා බලනින්න tempat වෙන එක විතරමයි වෙන්නේ. ඉතින් මේ tempat වෙනකොට වේදනා තියෙනවා, සද්ද තියෙනවා, හිතවිලි තියෙනවා. ඉතින් මේ තුනට මෙහෙම හිතා ගන්න බලන්න. ඒ වේදනා මහරාන්තික වේදනා නෙවෙයි. නොයිවසිය හැකි වේදනා නෙවෙයි. ඒ සද්ද මට ආමන්ත්‍රණය කරනව නෙවෙයි. ඒ හිතවිලි මම හිතන හිතවිලි නෙවෙයි නිකන් අයාල යන හිතවිලි. ඉතින් ඒකට තේරුම් අරගන්න ඒවා එහෙම තිබුණට සද්ද හි තියෙනවට මොකෝ ඉතින් ඒ වෙන කාටද කතා කරන්නේ. වේදනාවක් තියෙනවා මාරාන්තික නෑ. කියන්නේ නොයිවසිය හැකි මට්ටමේ නෙවෙයි. හිතවිලි වර්ගයක් තියෙනවා මම හිතනව නෙවෙයි. අන්න ওই தත්ත්වෙදී මේක තැම්පත් වෙන්න ඇරියොත් පේනවා අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අහක යන කුණු කන්දල් ඔළුවේ දාගන්න එකක් නෙවෙයි. කවුරු කතා කරුවත් අපි ගිහලා ඈ මොකද්ද කිව්වේ කියලා. දෙමිසු කතා කරන්නේ අපිට නෙවෙයි. අපි ඉන්නකොට එහෙම වෙන්න බෑ කියලා අපි කියලා මේ කතාවල් අපේ ඇඟේ දා ගන්නවා. අහ කියන්නේ හිතවිලි ඇඟේ දා ගන්නවා. හැම වේදනාවටම පැන්ඩෝල් ගහනවා. හැම වේදනාවටම බාම් ගහනවා. ඉතින් එතකොට වේදනාව ලෙඩවටපත් වෙනවා. ඉුවා ඉන්නේ මේ හීලින් process එකක්. ඒක නිකන් මේ metabolic functions වගේක් යනවා. ඔය tie ධානාපාන හිතලා ඒක තැම්පත් කරන්න පුරුදු කෙරුවොත් මං කියනවා ඔබිනියට රටක් පාලනය කරන්න පුළුවන් කියලා. අද පරිපාලනේ දන්නේම නැහැ. එකම පරිපාලකයකටවත් පරිපාලනේ දන්නේ මොකද අනුංග වැඩවලට ඇඟිලි ගහන එක තමයි පරිපාලනේ කියලා හිතන්නේ. දැන් පරිපාලනේ කියලා කියන්නේ ඒක ඕවර්ලුකින් ඒවට එහෙම යන්න ආරින්නේ. තැම්පත් වෙන හැට වෙන මොකුත් වෙන්නේ. ඉතින් ඒ ටික අඛිරියෙන් කරනවා කියලා කියන්නේ යම නොකර සිටීමේ කලාවක් පිටන තියෙන්නේ. ඒ නිසා අපි ඒකට මොනවාක්වත් කවුරු හරි දෙන දෙයක් වෙලා දෙන දෙයක් කාලා කවුරු එල්ල දෙන කොට එක වාඩි වෙලා නිකන් ඉඳ ඉගෙන ගන්න. මේක එක එක ප්‍රශ්න අහනවා නිකන් ඉන්න කොහොමද හිටගෙන නිකන් ඉන්නද ඉඳගෙන නිකන් ඉන්නද කොච්චර දුර බලාගෙන ඉන්නද හුස්ම ගන්න ඕනද නිකන් හිටපන් කිව්වා ඇහෙන්නේ නැහැ. සුම්ම ඉරි just being නිකන් ඉන්න පුළුවන් මේ වගේ මැට්ටෙන් හදපු රූපයක් නා. ඒ තමයි පරමාදාසයට අරගෙන තියෙන gadolin හදලා තියෙන බුදු පිළිමේ උන්න සුම්මයිරි. මේක බෑ. මේක මේ gadolin නෙවෙයි හදලා තියෙන්නේ. නලියනවා. අනේ නලියන දිහා බලන ඉන්න. නලියන දිහා බලනවා tempat වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ගොඩාක් කල්යන්න කල්යන්න අපි ඉගෙන ගන්නවා මේක අවුස්සන්න අපි කොච්චර වෙන්දා කෙනෙහිලිකම් කරලා තියෙනවා. අපි විතරක් නෙවෙයි අපේ පවුලේ අවසන් අහල පහල ඉන්න මිනිස්සු අවසන් ඉතින් අවිස්සොත් ඒ වෙවිසෙනවා ඒ ටැක්ෂන් ඇස් රියැක්ෂන් ඒ හා සමාන ඇක්ෂන් එක අපිට අපි අවිස්සෙනවා අපි කරබනින්ට අතෑරියොත් එහෙම ඒකත් tempත් වෙනවා ඒ නිසා අපි කරන්නේ දැන් අර අවසල අවසල පුරුදු වෙච්ච එකන උත්සාහයක් කරනවා මොනවාක්වත් නොකර මේක tempත් වෙන්න අරින්න ඒක තමයි ලෝකේ තියෙන දක්ෂම කම. එහෙම නැත්නම් ඉහළම දක්ෂකම. ඒකෙදි මෙහෙම කියනවා මේ ලෝකේ තියෙන මියුසික් ඔක්කොම අරගත්තොත් rock music, jazz music, western music, උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀය සංගීතය ඔක්කොටම වැඩිය හොඳ එක තමයි නිස්සද්දකම. හැම මියුසික් එකකටම වැඩිය හොඳ එක නිස්සද්දකම. මේ කවුරුත් පිළිගන්නේ නැහැ. ඒ Beethoven pastoral music number 7, number 6 එන්න ඇති. ඒකෙදී ඔකෙස්ට්‍රා එක අරගෙන heart beat එක කරලා පෙන්නනවා. ඒක ඔක්කොමලා ඇදිලා යනවා. මොකද අපි අපේ තියෙන ෆස්ට් මියුසික් එක අම්මා බොක්කේ ඉන්නකොට ඇහුනේ අපිට අම්මගේ හાર્ට් බීට් එකනේ. ඕක තමයි ඉතින් ලෝකේ හොඳම මියුසික් එක. බබා අඬනකොටත් අම්මා ධනෙට තියලා හේතු කරගත්තාම පොඩි කාට ආයේ හાર્ට් බීට් එක ඇහෙනවනේ. උපදිනවා. ඉතින් බිතෝන් ගෙනියලා අන්තිමට සද්දේ අඩු කරලා අඩු කරලා අඩු කරලා ගෙනල්ලා මම හිතන්නේ 30 විනාඩි 30ක් විතරන්ට ඒක තප්පරයක් විතර දෙනවා සද්දයක් නැති. කිසිම සද්දයක් නැහැ. ඊට පස්සේ ආයෙ හිමීට පටන් අරගෙන හાર્ට් බීට් එකට යන ඕනම කෙනෙකුට කියන්නේ සිම්පනි එක අහන්න කියලා හොඳම කෑල්ල තමයි සද්ද නැත්ත කියන්නේ. මොකද ඒක තමන්ගේ සද්දට වුන්කම් දෙනවා. අපි දවසට කොච්චර සද්ද තරඟ පිට කරනවා. හැම එකක්ම සාප කරනවා අපිට. අපි සවුන්ඩ් පොලූෂන් කරනවා. කටේ. කයින් හිතේ. අන්නෝටි ඔක්කොම තැම්පත් වෙච්චාම most beautiful අන්තිම aesthetic system එකට අපි යනවා. ඉතින් ඒක ටික ටික ටික ටික යනකොට නැත්තම් අපිට පාළු ගතියක් දැනෙනවා. බයක් දැනෙන්නේ. තනිකමක් දැනෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම සද්ද දාගෙන ඉන්නවා, ක්‍රියාකාරකම් කරනවා, හිතනවා. නමුත් බුදුසසුනanse පෙන්නනවා. ඒ සද්ද නැති තැනම නෙවෙයි නිවන කියන්නේ. නමුත් මේ ක්‍රියාකාරකම් එක්ක බලනකොට ඒ ක්‍රියා නැති තැනේදී සම්පූර්ණ ඇඟ රෙකියුපරේට් වෙනවා. සම්පූර්ණ ඇඟ හීල් වෙනවා. සම්පූර්ණ ඇඟ රීජුනේට් වෙනවා. මේ මේ බරාදින වෙලාවට වැඩියි. ඉතින් ඒක තමයි Tamanට Taman කරගන්න ලොකුම කරුණාව. අපි බලන්න අපි දවස් 30 මොන තරම් වද දෙනවද කියලා ශරීරෙට මොන තරම් කයට වචනෙන් වචනෙන් කලබල ගන්නවද කියලා මොන තරම් හිත මේ මේ දේවල් කල්පනා කරන්න ගිහිල්ලා අර ප්‍රපංචකරණයට ආසයි මධ්‍යස්ථ අරමුණට වැඩි. ඉතින් ඒක දැනගෙන කරන්න ඕනේ. දැනගෙන ගිහිල්ලා මේ ප්‍රපංච කරන වල්පල් කතා කරන පහක් බහුලියට යනවට වැඩිය අර නිස්සද්ද අරමුණට පුරුදු කරනවා කිව්වහම අමාරුම දේ. ඒකට කියන්නේ against the grain කියලා. ගඟ දිගේ ඉහළට යන ක්‍රමයක්. ඒ නිසා ඒ tempat වෙන වැඩේට උදව් කරන්න ගත්තොත් එයා ප්‍රධාන වශයෙන් සබ්බපාපස්ස අකරණ කියන එක තේරුම් ගනි. පවෙන් වැළකීම තමයි මේකේ තියෙන ප්‍රධානම කෘත්‍යය. මොනවා කරුවත් පව් කියලා හිතා ගන්න වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරන කිංචන කියන වචනයක් නිවනට තානේ අකිංචන කියලා. කිංචන ඥානේ කායික වාසික මානසික ක්‍රියා. කොයි එකත් අකුසල. මොකද ඒක නොකර ඉන්නකොට හම්බෙන අර ආනිසංසත් එක්ක සංසන්දනය කරනකොට විකල්පයක් දීලායි බුදු ජානක කියන්නේ මේක මේ ඝර්ෂණේ වැඩි තැනක් ෆ්‍රික්ෂන් එක වැඩි තැනක් ඒ නිසා ක්‍රියා කරන්නේ නැත්තන්ට යන්න කියලා. ඒක නිසා අර භාවනාවේදීත් ඉස්සලා ලියුමෙත් තියෙනවා මේකෙත් තියෙනවා. එහෙම අඩුවේගෙන අඩුවේගෙන යනකොට ඒකට උදව් කරන්න අපේ හිත කැමති නැහැ. මොකද අපේ හිත කන්ඩිෂන් වෙලා තියෙන්නේ අවුස්සන සහ ඇවිස්සෙන දඟලන සහ දඟලන ඉතින් මේකේ අනිත් පැත්ත ඉගෙන ගන්නවා කිව්වහම ඒක නිකන් හැම කෙනෙක් ගාම තියෙන කුසලතාවයක් පරිේශන කරලම ඉගෙන ගන්නවා මොකද්ද පරිේශනේ ආර්ය පරිේශනේ කියනවා එහෙම තැම්පත් වෙන්න ආරිනවා ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න එතකොට හිතයි කයයි ප්‍රතික්‍රියා කරනවා මොකද එයා හුරු නෑ මේකට gedara මතක නැතිලා තියෙන ප්‍රകൃතිය at home situation එක මතක නැතිලා අපි දීපු ඇබ්බැහි ටිකයි අපි දීපු අලුතෙන් අඳුලා දීපු වලට මේක කන්ඩිෂන් වෙලා තියෙන්නේ. ඒ වුණාට ඒක නැති ඒව අයින් කරලා පුරුදු වුණොත් අර විවේක වෙන තැන විස්රාම වෙන තැන උදේකලා වෙන තැන ඒක මේ default ඒක තමයි අපේ norm එක. එතෙන්ට යනවා. ඉතින් ඒක පුරුදු වෙනකන් අපි බොහොම අනුකම්පාවෙන් මේ කඩප්පුලි මනසට හැදෙන්න ඉඩ දෙන්න ඕනේ. විවේක වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් මේ අනුග්‍රහය හරි අමාරුයි. අමාරු වුණාට බැරි එකක් නෙවෙයි කරගෙන යන්න පුළුවන්. අනිත් දවසේ තමයි මේ වගේ වුණාට පස්සේ අනිත් දවසේ තමයි මේ මොන වගේ මානසිකත්වෙන්ද භාවනාව පටන් ගන්න ඕනේ. මොන වගේ සූදානමකින්ද මොන වගේ පෙරහුරුවකින්ද කියලා තේරෙන්නේ ගොඩාක්කල් භාවනා කරලා පස්සේ. ඒ නිසා මේ සාකච්ඡාව හරිය වැදගත්. එතකොට තමයි අපි භාවනාවේ ලැබිය යුතු අත්දැකීම ඊගාව පරියන්කට ආයෝජනය කරන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. ඊයෝගාවචරයාගේම සක්මන් භාවනාව පිළිබඳව මම භාවනාව පටන්ගෙන ඇවිදින්නට විය. ඉන්පසුව යටිපතුලේ මතුවන දැනීම් වලට සිහිය යොමු කළෙමි. එවිට ලනුපැදුරේ ගොරෝසු ගතිය මට වැටහුණි. එසේ බලමින් යන විට කකුලේ සැහැල්ලු ගතියක් වැටහුණි. එසේ සැහැල්ලු ගතියට සිහිය තියාගෙන සිටන විට කකුල බරට පොළවේ වදින ගතියක් වැටහුණි. ඉන් අනතුරුව පරයන්කේදී මෙන් හිසේ කැක්කුමක් දැනෙනුයි. ඉන් අනතුරුව මම පරයන්කයට ගොස් වාඩි වුනිමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ පරයන්කේදීත් ඔලුව ගක්කම හැදලා ඒවට කඳුළු බේරුණා කියලා කිව්වා. ගණන් ගන්න එපා ඔයාට නෙවෙයි. <laughs> දෙකේදීම. ඒ එවන්ට ඔලුවක් තියෙනවා නම් කැක්කමක් එන්න ඕනේ. කැක්කමක් නැත්නම් ඔලුව ඇතුලේ මුකුත්ම නැහැ. ඔලුව කක්කම තියෙන සතුටු වෙන්න මේක ඇතුලේ මොන හරි තියෙන හින්දා නේ තියෙන්නේ. භවනා නොකෙරුවොත් නැත්නම් හොඳට බීල බුදිය ගන්න බෑ මොනවත් නැහැ. අවදියෙන් බලනකොට හැමතැනම කැක්කුම් හැමතැනම පිපුරුම් ඒ තමයි භාවනාවේ ප්‍රතිඵලය. මොනවට භාවනා කරනද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මෙච්චර කට්ටිය වැඩ දාලා ඇවිල්ලා මේ කැක්කුම් පිපුරුම් දැනගන්න තියෙන ආසාව. ඒ කියන්නේ ඇඟට හිත ඇවිල්ලා හිත ආවනම් දිගටම කැක්කුම්, දිගටම පිපුරුම්, දිගටම සද්ද, දිගටම වේදනා, දිගටම හිතුවිලි. හිත පිටර මොකක්වත් නැහැ. එන ගහපන් ගණන් බලාපන් කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ආවනම් කඳුළු ගලනවා, කබ ගලනවා, ඔක්කොම වැඩ යනවා. වෙන්න මේ බුක් කීපින් නැහැ. දැන් බුක් කීපින් තියෙනවා. නිසා ඔය ලියන ලිකේවන එක්කන ගණන් ගන්න එපා. මම දෙන්නම් උත්තරේ. අවසරයි සර්. මම කියාගෙන ගියේ සක්මන් කරනකොට ඒ තද ගති මෙලෙක් ගතිය වැටෙනවා. අපිට යම් වෙලාවක කකුල මෙලෙක් කියලා වැටෙන්නේ පොළොව තද නම් තමයි. කකුල තදයි කියලා වැටෙන්නේ උපස්තරයේ මෙලෙක නම් තමයි. ওই දෙක හැම වෙලාවෙම තියෙනවා. අපි එකයි හැම වෙලාවෙම වාර්තා කරන්නේ. කවදාකවත් අපිට සාධාරණ වார்த்தාවක් කරන්න තේරෙන්නේ නැහැ. අපිට මනුස්සයා හොඳයි කියලා කියනවනම් මට වැඩිය හොඳයි. මම සෞතුයි. ඊමණස සෞතු නම් මම හොඳයි. මේ සදා මේ තාපේක්ෂතා ලෝකයක අපි කතා කරන්නේ හරියටම 150යි උපරිම කතා කරන්නේ. සංසන්දනය කරලා බැලුවොත් හොඳ තද තියෙන තැන හැමතැනම මෙලක තියෙනවා. මෙලක තියෙන හැමතැනම තද තියෙනවා. ඒ දෙක නැති තැනක් නැහැ. ඒ නිසා අපි එකකට රුචි, තදේට රුචි නම් ඒකෙන් අදහස් කරන්නේ මෙලෙකට තදයි. අකමැති. මෙලෙකට රුචි නම් තදට අකමැති. ඉතින් මේ දෙක අතර ඒ කතාව කියනකොටම තේරුම් ගත්තා නම් මේ වංශය මෙන්න මේ එකහක් පොට්ටේ මේ කතා කරනවා අනිත් පැත්ත පේන්නේ නැති එකේ. ඔය අහගෙන ඉනකොට හිතා ගන්න පුළුවන් මේ කතාව යන්නේ සංසන්දනාත්මක සාපේක්ෂතාවයකින් නෙවෙයි යන්නේ එකහක් පොට්ට කතාවක් තියෙන. ඉතින් අපි අර තද පොළව මෙලෙක් වුණා තද කකුල මෙලෙක්ුණයි කියන්නේ උපස්තරයත් එක්ක සාපේක්ෂව තමයි යන්නේ. ඉතින් ඒක දිහා බලන්න හිටියොත් පේනවා අපේ ඉන්ද්‍රිය බද්ධ ඥානය කවදාක 100ට යන්නේ නැහැ. 100ක් යන්නේ නැහැ. 50 ගියොත් ලොකුම ලොකු දෙයක්. ඉන්ද්‍රිය බද්ධ ඥානය හැදෙන්නෙම මේ පරිණාමයේදී අපිට දීලා තියෙන survival of the fittest කියන එකට ගැලපෙන්න තමයි. බලවතා ජයගනි. මට ඕන දේ තමයි මං කියන්නේ. ඒ කියන්නේ මට රුචි දේ, මට මනාප දේ. නමුත් ඒක දිහා හොඳට අහගෙන ඉන්න කරණ තේනවා මේ එකක් කියනකොට කොච්චරක් දේවල් වහලද කතා කරන්නේ කියලා. ඉතින් වහන්න හදන දෙයටත් ඇරලා කතා කරනකොට තේරෙන පටන් අර ගන්නවා කොහේ හිටියත් කොහොම කරත් ওই දෙක හැම වෙලාවෙම තියෙනවා. තද ගතිය තියෙනවා නම් මෙලෙක් ගතිය තියෙනවා මෙලෙක් ගතිය තියෙනවා තද ගතිය තියෙනවා. ඉතින් බුදුරජාණන් අපට සඳහන් කරනවා ආනාපාන පිම්බීම හැකිලිම යන්නේනකොට ඒ දැනෙන හැමදේම වාර්තා කරන්න කියලා. එතකොට අහගෙන ඉන්නේ කරා තියෙන වාර්තා කරන්නේ කොච්චර පක්ෂග්‍රාහීද කියලා. දැන් අද අපිට තියෙන නිවුස් මීඩියා වලත් ඕකම තමයි වෙන්නේ. ඒක මේ කොමියුනිස්ට් මීඩියා එකක් නා ඒක ඒකට අදාළ තොරතුරු ටික විතරයි පෙන්වන්නේ. ඒක අධිරාජ්‍යවාදී මීඩියා එකක් නම් අරවා පෙන්වන්නේ මේ පැත්තේ එකම සිද්ධිය. නිව්ට්‍රල් එකට එනකොට සම්පූර්ණ දෙකක්. අන්න වගේ අපේ හිතත් හරියට මේ ඡන්ද ඉල්ලන කෙනෙක් වගේ චපලයි, ෂටයි, මායාවි. ඒ නිසා අපි හුවා දක්වන දේෙන් අපි කවුද කියලා පේනවා. ඉතින් ඒකෙන් නතර වෙන්නේ නැතුව නැවත බලන්න. නැවත බලනකොට මේ තදයි කියපු තැන මෙලෙක් වෙනවා මෙලෙක් කියපු තැන තද වෙනවා ආහනේ ටික බලන්න යනකොට මේ කොයි වෙලාවක හරි බලලා පයින්නවා මල්ලෙන් එළියට අපි වාර්තා කිරීම අතින් පුදුම පක්ෂග්‍රාහීකමක් තියෙනවා රුචි අරුචිකම් වලින් පෙරිලා. ඒ නිසා දිගට කරගෙන යන්න. ඒකෝට කවදා හරි උපස්තරේ සහ පොළොව කියන දෙකටම සාපේක්ෂව පිළිතුරු ලියන්න පටන් ගත්ත දවසේ පේනවා. එතෙන් දෙන්න අපි කොච්චරක් මේ choiceless අවයනසයක් තියනවද? දෙයක් පිළිබඳ තේරීමකින් බේරීමකින් තොරව ඇති වෙන හැටි වාර්තා කරන්න. ඒ කිසිම වාර්තාකාරයෙකුට බෑ. හැම වෙලාවෙම කලින් ගත්ත premeditated condition එක කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් කවදා හරි අතෙන්ද යන්න ආර්යවෝ හරි දැනගන්න ඕන. ඇති දේ ඇති හැටියෙන් කියන්නේ. ඒ නිසා මේ තොරතුරු ඔක්කොම හොඳයි. තව ඉදිරියට යන්න ඕන ඕකම බලමින් වාර්තා කරන්න. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව ගැන ලියමි. අද උදෑසන පරයන්ක භාවනාවට සුදුසු අයුරින් කොට්ටයක් මත වාඩි වී ඉඳගන්නා රියව හොඳින් මෙනෙහි කළෙමි. දෙතුන් වරක් මෙනෙහි කරන විට හුස්ම රැල්ල දැකගත හැකි විය. ඇතුල්වීම පිටවීම ලෙස මෙනෙහි කළ අතර ඇතුල්වීමේදී නාස්පුඩු පිම්බෙන අයුරුත් පිටවන විට සැහැල්ලු බවකුත් දැනිනි. මෙසේ හුස්ම රැල්ල දෙස පස් වතාවක් බලන විට හුස්ම රැල්ල නොදැනී ගියේය. සිහියෙන් යුතුව ඉන්න විට සිතවිලි හටගන්නා අයුරුත් ඒවාට ප්‍රතික්‍රියාවක් නොමැති නිසා සංසිඳී යන අයුරුත් දැකගත හැකි විය. කෙමෙන් කෙමෙන් පාදයේ පාදයෙන් වේදනාවක් වැඩිවන අයුරු දැකගත හැකි විය. ඒ දෙස බලා සිටන විට පාදයන් දෙකේම වේදනාවක් වැඩිවන අයුරු දැකගත හැකි විය. වේදනාවන් අරමුණු කරත් සිතේ හැටගන්නා ගැටුම්කාරී සිතිවිලි දැකගත හැකි විය. ඒවාට ඒවා වැඩිවන අයුරුද ඒවාට ප්‍රතික්‍රියා ලැබුණු නිසා සිතිවිලි ඒ ඔස්සේ ගලා ගියේය. ඉන්පසු ඉරියව්ව මාරු ඉරියව්වත් මාරු කළ පසු සහනයක් ලැබිනි. නැවත කය දෙස බලන විට සිතවිලි හඳුනාගත හැකි විය. හුස්ම රැල්ල නොදැකිය. වරහන් ඇතර තියෙන්නේ. කෙමෙන් කෙමෙන් ඒවා සංසිඳින විට තවත් හොඳින් නිරීක්ෂණය කළේය. විනාඩි දෙකක් වාගේ පුංචි කාලයක් තුර කිසිදු අරමුණක් නොවිය. නැවතත් පාදයන්හි වේදනාවක් හඳුනාගත හැකි විය. ඒවා දෙස බලා සිටන විට පාදයෙන් පාදයට වේදනාව මාරු වෙමින් වැඩි වෙන අයුරු දැකගත හැකි විය. ඒ දෙස බලා සිටන විට පාදයන් දෙකේම වේදනාවන් වැඩි වෙන බව දැකගත හැකි විය. තවත් මොහොතක් හෝ බලා සිටීමි බලා සිටීමේ අදිටම් අදිටම් කරගෙන බලා සිටී. අතර කෙටි වේලාවකින් ඉරියව වෙනස් කළ අතර නැවතත් හොඳින් බලා සිටින විට හුස්ම රැල්ල දෙකගත හැකි විය. හුස්ම ඇතුළු වන විට නාස්කුහර පිම්බෙන විට විදිහත් හුස්ම පිටවන විට සැහැල්ලු බවකුත් දැනුනි. හුස්ම රැලි 3-4ක් යන විට හුස්ම රැල්ල නොදෙනී සිත සිතේ කෙමෙන් හටගන්නා සිතවිලි දෙස බලා සිටි අතර ටික වේලාවකින් නිින්ද ගිය බවක් දැනුනි. ඒ ගැස් ඒ ගැස්සී ඇහැරුණු නිසා වෙනි. වරහන් ඇතුලේ බිමට වැටෙන්න මෙනි. නැවත සිහි යොමු කළ විට සිතේ හටගන්නා සිතවිලි දෙකගත හැකි විය. ඒවා සංසිඳන අයුරුත් අලුත් ඒවා හටගෙන සංසිඳන අයුරුත් දෙකගත හැකි විය. පාදයන්හි වේදනාවක් දෙකගත හැකිවත් ඒවා වැඩි වශයෙන් වේදනාවක් නොවිය. මෙසේ බලා සිටන විට දැස් විවර කළ යුතුයයි සිතිනි. මොහොතක් හිඳ දැස් විවර කරමි. පින්වත් ස්වාමින් වහන්සේ මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. අපහට මේ උතුම් උපකාරය හේතු කරගෙන ඔබ වහන්සේට උතුම් ධර්ම ධර්මසුවයෙන් උතුම් ධර්මය සුවසේ අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේකේ සමස්තයක් වශයෙන් ගත්තාම හුස්ම වගේ යගේ මනාපමනාප ශබ්ද දුක් නැති වේදනාවක් දිහා වේදනාවක් තියෙනවා. ඒකේ විඳීමක් බලන ඉන්නකොට ඒක එහෙම තැම්පත් වෙනවා. ඊට පස්සේ දුක් දෙන වේදනාවක් කියලා අරගෙන ඉන්නකොට ඒක අරගත්තට පස්සේ ඒක මට්ටමකට නැගලා බහලා යනවා. ආය කර්මයන්ට ආය මට්ටමකට නැගලා බහලා. ඉතින් ඔහොම දැක්කට පස්සේ පේනවා මේ දෙයයන් ලෙඩ වාගේ. ලෙඩ වෙනවා ඒකෙම සනීප වෙනවා. ඒකට අර වේදනාව එනකොට තියෙන තක්කු මොක්කු නැතුව මේක දිහා බලා ඉන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් එහෙම කරලා කරලා කවදා හරි ඒ යෝගාවචරයට දුක් වේදනාවක අන්තිම උච්ච අවස්ථාව පහු කරපු ගමන් යාර දෙන දුක් අවස්ථාවේ ගෙවන් වීම සැපක් කියලා. ඉතින් අපි මෙතෙක් කල් උනේ දුක් අවස්ථාව මුදුන් පෙරකොට ඉරියව මාරු කරනවා. ආය දුක් අවස්ථාව පටන්. ඒක උපරිමේනෝට බේත් බොනවා. එකකවත් ඉවරේ බලන්නේ නැහැ. ඉවරේ බැලුවා නම් තියෙන්නේ හැම උච්ච දුකක කෙලවර තියෙන සැප. ඒක බලන්න කරවන ඒකෙම්ම සුව වෙන්න අරින්න ඕන. ඉතින් ඒකට වෛද්‍ය විද්‍යාව කැමති නැහැ. වෛද්‍ය විද්‍යාව කියනවා එන්නේ එන්නේ ඒක අමාරු වෙන්නේ ඉස්සලා පොලිමට එන්න අපෙන් බේත් ගන්න කියලා. ඒකෙන් තමයි මිනිස්සු ලෙඩ කරන්නේ. මොනක්වත් නැවලේ හැම එකක්ම වැඩිම උනොත් මැරෙනවනේ. මුද්දේටම වේදනාවක් ආව මැරෙයි. ඔබ බේත් බීපු කට්ටිය මැරෙන්නේ නැද්ද බලන්න. උරුම කියමනක් තියෙනවා හැම වෙදෙක්ම මැරෙනවා. හැම නීතිඥම පච කියනවා. ඉතින් ලෙඩෙක් කියමන වෙදෙක් කියමන මැරෙන්න තියෙන්නේ එහෙම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය පොඩ්ඩක් බලන්න ඉපන් කියලා. බලනකොට පේනවා මේ උච්ච අවස්ථාවේදී නම් නිකන් සහලවනවා, දඟලනවා. ඊට පස්සේ සංසිඳනවා. ඒ වගේ හැම දෙයකම ඒ බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. ඒක යුනිවර්සල්. මේ ගැදර මොමන්ටම් එක ගන්න ඉහළ ගිහලා ෆ්ලැට් ඔෆ් වෙලා බහලා යනවා. මේ රූපෙත් තියෙන චරය වේදනාවක් තියෙන චරය සංඥාවක් තියෙන චරය සංස්කාරෙත් තියෙන චරය විඥානෙත් තියෙන චරය ඒක සාමාන්‍ය පොපියුලේෂන් එකකට බෙල් එක බෙල් ෂේප් කර්ව් එක තමයි තියෙන්නේ. ඉතින් ඒක යට මගට නගිනකොට අපිට උණ අපි දාලා දුවනු. බුදුරජාණන් කියනෝක නැගපු කන්ද එහා පැත්තෙන් බහපන්කෝ. ආපහු බහිනකම තමයි එහා පැත්තෙන් බහින්නේ. අර පොඩ්ඩක් අර ඒකද කියනවා මුදුන්පත් වෙනකන් ඉන්නේ කියලා. මුදුන්පත් වෙන්නේ නැත්නම් ආපහු පිටියේ පැත්තෙම බහින්න. ඉතින් නාකිය කෙටියලු ඉතින් නාගයා ගිහලා දොස්තර කෙනෙක් හම්බෙන්නේ. ඊට පස්සේ කිව්වලු මේ මේ පිට්ටනේ වටේ රවුමක් ඇවිදින්න කිව්වලු හැමදාම ඒක නාක වෙන එක නතර වෙනවා කිය. ඕවල් ෂේප් එකේ පිට්ටනියක්. මිනිදී හැමදාම ඇවිදලා සන්තෝෂයෙන් ඉන්න එක දවසක යහ කෙලවරට ගියාට පස්සේ අද නම් බෑ කියලා අනිත් පැත්තෙන් හැරිලා ආවා. ඒකල දොස්තර මහත්තයා කිව්වලු අද භාගයයි යන්න පුළුවන් උනේ කියලා. ඉතින් භාගය කියලා එහා පැත්තෙන් ආවන රවුම තමයි. ඌ බෑ කියලා ගිය පැත්තෙම ඇවිල්ලා. අපි ඔක්කොම ඔන්න ඔය જાති නාකියෝ තමයි. එතකොට ඉන්නේ කෙල්ලවරේ අනිත් පැත්තේ වරින්ගෝ. ඒක හරි ජයග්‍රහණේ වැටිලක් වැඩ. දැන් පෝල් වෝල්ට් එක කරන මිනිස්සු බලන්නේ. සුපයින මිනිස්සු අඩි 14 15 යනවා දඩස් කාලා වැටෙනවා. බැලුණාට කවදාකවත් චෝදනා කරන්නේ නැහැ. බැටෙන එක ජයග්‍රහයක්. බාහිරකට වදින්න නැතුව වැටෙනකොට වින්ද හිමනම් අඩි 13 14 වැටෙනකොට චෝදනානේ. මේක නෑ මේක ජයග්‍රහයි. අන්න වගේ මේ මේ පෝල් එක වට ගන්න නැතුව එහා පැත්තට දාගත්තොත් අපේ කැපැසිටි එකේ කිලෝරක් නැහැ. කොච්චර වේදනාවක් ඉවසන්න පුළුවන්ද? කොච්චර සංඥා ඉවසන්න පුළුවන්ද? කොච්චර සංස්කාර ඉවසන්න පුළුවන්ද කිව්වොත් අපි ඔක්කොටම තියෙන සමාන කැපැසිටි එකක්, සමාන පොසිබිලිටි එකක්. එක්කෙනෙක්වත් ඒක ටෙස්ට් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා දුප්පත්කමක් කියලා. දෝ පොසත්කම නම් වේදනාවක් නැවිත් ඉන්නේ කියලා හිතන්නේ. නෑ බුදුරජාණන් කියන්නේ වේදනාවට මුහුණ දීපන් මුහුණ දෙන පස්සේ ආනපන ගත්තත් වේදනාව ගත්තත් ඒකට බය ඇරුණට පස්සේ අයි කවුරුත් ඇවිල්ලා මොනව කතා කරත් බය වෙන්න දෙයක් නැහැ. එයා දන්නවා මම වේදනාව මිදලා තියෙනවා. ඕක ඉවර වෙනවා. ඒකට වේදනාව දිහා බලන්නේ ජයග්‍රහයි බැල්මක්. ඒකට කියනවා ලෑස්තිලා යනවා වේදනාව එනවට. තද්ද එනවට. හිතවිලි එනවට මොකකින්වත් මොනවක්වත් කරන්න බෑ. ඒවට තියෙන යම් ප්‍රමාණයක් නපුරක්. ඊට බලවත් සතිය. අතින් ගියොත් අර නපුර කපලා අර නපුර හරහා සතිය පාත් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඕක තමයි අපි දරුවන්ට දෙන්න ඕන. මේ දරුවෝ පින්න පුහුල් ගෙඩි වගේ එයා කන්ඩිෂන් කාමරවල තියලා හදන එක නෙමෙයි කරන්න දෙන්නේ. ඔය හැම එකක්ම හරහා යන්න ආරිනවා. යන්න බයයි මොකද දෙමාපියෝ කරලා නැහැ. දෙමාපියෝ බයයි. දෙමාපියෝ බුබ්බඩේව. මෛත්‍රීකාර සාමි කෙනෙක් ඇවිල්ලා හිටියා මේ කොන්ෆරන්ස් එකට සතිපාසලේ ගිහුවා දෙමාපියෝ දරුවා හදන්න දැනගත්තට එකේ කොටුවක්වත් දරුවන්ට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ දරුවට සුබදායක දේ මොකද්ද කියන්නේ. දැන කියලා දෙන්නේ මහය හොඳ නගන්න එපායි. දන්නේ දන්නේ අන්නේ ඒක දන්නවනම් දන්නේ නැති බවක තමයි බුදුහාමුදුර කෙනෙක් පහලලා කියන්නේ. දන්නේ නැති බව දන්නවනම් පිළියම් කරන්න පුළුවන්. දන්නවයි කියලා හිතුවොත් කරන්න බෑ. ඒ නිසා පැහැදිලිම පැහැදිලිම සාක්කය තමයි ඔය සද්ද තියෙද්දී වේදනා තියෙද්දී හිතවිලි තියෙද්දී භාවනා කිරීමේදී පොඩි ළමයි වයසක අයට වැඩි ඉස්සරහින් ඉන්නේ. මේ අවුරුදු දෙක ඇතුළත අපි ඉගෙන ගත්ත දෙච්චර ඕනම කරදරයක් තියෙද්දී පොඩියෙකුට පුළුවන් භාවනා කරන්න. ලොකු අය ඉතින් බලාපොරොත්තු වෙනවා මේක සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න ඕනේ මේක එයා කන්ඩිෂන් වෙන්න ඕනේ මේක කැස්ස නැතුව තියෙන්න ඕනේ වැස්ස නැතුව තියෙන්න ඕනේ මැස්ස නැතුව තියෙන්න ඕනේ පිස්සු විකාර නාකියොත් එක්ක. මේ පොඩි උන් බල්ටි ගහන ගමන් භාවනා කරනවා. අපි ඒ නිසා සති ක්‍රීඩා හරව ගන්නයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි ප්‍රොජෙක්ට් එකක් හදලා තිනවා ප්‍රොපෝසල් එකක් වයසක අයට බේරන්න බැරි ඉඳා. මැරිලා ඊගාවාත්මේ සතිපාසලට එන්න කියලා. අවුරුදු 7න් ගන්නවා. දැම්ම දාලා තියෙනවා. අපි හදලා තියෙනවා ඉලෙක්ට්‍රොනික ඇප්ලිකේෂන් එකක්. හදලා කරුණා කරලා මැරියල්ලා. මේ අපි එච්චරයි ප්‍රොපෝසල් එක කරුණා කරලා මැරිලා ඊගාව ආත්මේ වගේ වයස 7යිද 9යි. වයස කොච්චර? 7 දිනේ ආවේ. ඒ ඒ වයසේදී ගන්නවා අපි. අරගත්තාම බය වෙන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ ගැරන්ටි එකක් තියනවාද ඊළඟ අවුරුද්ද ගන්නවා? නෑ එන එක ඔයගොල්ලෝ අතේ ගැරන්ටි එක. ඒක මම කරන්න දෙයක් නැහැ. මෙතන ඩෝ එක ඕපන්. අපි මෙතන ඕපන් කරලා තියෙනවා. අපි සිංහලද දෙමළද කතෝලිකද මොන්නම දෙයක්වත් බලන්නේ අපි ගන්නවා gediya පිටින් ඇතුළට. ඉතින් තා අඬනකොට මම කියන්නේ sorry. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ පොඩ්ඩක් පමයි. ඒකට බලාපොරොත්තුවක් තියෙනවා. කරුණාකරලා මැරිලා පුනරුත්පත්ති පිළිගන්නවා නම් මැරිලා එන්නේ කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනා පිළිබඳව භාවනා ආසනයේ පහසුවෙන් කය ඍජුව අසුන්ගෙන මම දැන් මෙතන යන මානසිකාරයෙන් ඊතා සිහිනුවණින් කයට සිත යොදා යෙදෙන විට කයෙහි ඇතිවන නොඑක් වේදනාවන් දැනෙන්නට විය. මුල් දවස් දෙකේ පුරාවට කරදර කළ මේ කයේ වේදනාව සිතට වදයක් නිසා අද දිනය කය පිළිබඳ ඇති කැමැත්ත අතහැර මේක හරිම කරදරයක් මේකයි අතහරිනවා යන සිතවිල්ලෙන් ටික වේලාවක් කය අතහරිමින් සිහියෙන් සිටන විට කයෙහි ඇති වූ සියලු වේදනාවන් සමනය වී සංසුන් සිතක් ඇතිවිය. ඉන්පසු කයෙහි එකම චලනය වූ උඩුකයේ හිරවීම, ලිහිල්වීමත් සමග ආනාපානයට සිත යොමු විය. බොහෝ සැහැල්ලු සිතින් ආස්වාස ප්‍රස්වාස හොඳින් දැනිනි. ක්‍රමයෙන් ආනාපානයේ සියුම් වී එහි ඇති වෙනස් වීමද දැනගැනීමට ලැබිනි. දීර්ඝ ආස්වාස ප්‍රස්වාස හොඳින් දැනිනි. ක්‍රමයෙන් ආනාපානය තුනී වී ගිය අතර සිත යම් තැනක නතර වී ඇති බවක් නිරීක්ෂණය විය. මෙය බොහෝ වේලාවක් ඒ ආකාරයෙන් සිටියමුත් ආනාපානයත් ආනාපානයේ සියුම් දැනීමක් ඒ අතරින් දැනිනි. මෙසේ බොහෝ බොහෝ බොහෝ කාලයක් යන පැයක් විතර කාලයක් සිටීමට හැකි විය. ඒ අතර භාවනාවට තිබූ කාලය අවසන් විය. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පත්මි ඔබ වහන්සේට දීර්ඝායස වේවා. ඔයන මුල් ප්‍රදේශයේ <clears throat> කායික වේදනා දැනුන නිසා ඒකේ නපුර තේරිච්ච නිසා ඒක නැතිකම සැපක් වෙනවා. යම් වෙලාවකට පටන් ගන්නකොටම කායික වේදනාවක් තිබුණ නැත්නම් තැම්පත් වුණොත් ඒක බයක් වෙනවා. ඒක පුදුමාකාර තනිවීමක්, කොටු වීමක්, පහළ වීමක්, එතකොට හිතනවා අනේ ආනාපානවත් දැනෙනවා නම් හොඳයි, කය දැනෙනවා නම් හොඳයි කියලා. ඉතින් ওই දෙක එකිනෙකට සාපේක්ෂයි. හොඳටම කරදර විඳපු කෙනාට අර විවේකේ හොඳටම තේරෙනවා. පටන් ගන්නකොට විවේකයක් දැනෙනවා නම් කරදර ටිකක් තමයි ඉල්ලන්නේ. ඉතින් මේ දෙකටම මේ කරදර දැනනවත් කරදර නැති බව දැනනවත් මේ දෙකම හුදු සංඥා දෙකක් විතරයි. මේ දෙකට සමහිත දාන එක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන්නේ නැහැ කියලා අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ. නමුත් භාවනා කරන ඕනම කෙනෙක් කරදර වලට අකමැති නම් විවේකයට කැමතියි. විවේකයට අකමැති නම් කරදර වලට කැමතියි. ওই ওই දෙකට වැටෙනවා 150 50 අපේ ජනගහනය. මේ දෙක එකිනෙකට සාපේක්ෂ දෙයක්. පටන් ගන්න තැනේ හැටියට අකල්ප හැටියට එන එකක් මේ දෙකේම තියෙන හුදු සංඥා දෙකක්. මේ දෙකටම සමහිත ආවනම් මායයට බේන්නේ නැතු යනවා. අපිව නටවන්න බැරුව යනවා. නටවන්න පුළුවන් වෙන්නේ අපි අතර තේරීමක් තියෙනවා නම් රුචර්ජකම් තියෙනවා නම් තමයි. එනිසා මේක කරන්ඩ කවදා හෝ tempat කමිටියේදී ආයෙ නටන්න පටන් ගන්නවා. කලබල වෙනවා. ඊට පස්සේ කලබල ආයෙ tempat වෙනවා. ආයෙ නටනවා. ආයෙ tempat වෙනවා. ඒකේ චක්‍ර 10 15 20 30 එක පරියන්කේම වෙනකොට තේරෙනවා. ඒක ඇතුළේ හේතුඵල ධර්මයක් වෙනවා. නැටිල්ල හේ tempat වලට හේතුවක් වෙනවා. tempatuwa නැටිල්ලට හේතුවක් වෙනවා. ආන්නේ දෙක වැඩ කරන්නේ වෙන්නමම හේතු බල ධර්මයකට. ඒකට මම අවශ්‍ය නැහැ. මාන්නය අවශ්‍යත් නැහැ. තණ්හාව අවශ්‍යත් නැහැ. අන්නේ සංසිද්ධිය දිහා බලලා අය කය ගැන අපේක්ෂා අතහැරියා වගේ මේ සංසිද්ධියේ උච්චාවච භාව තියෙනවා. නිකම් වේව් එකක් වැඩ කරනවා වගේ. ඒකේ ඉහළ කෙළවරට කැමති නම් පහළ කෙළවරට අකමැති. පහළ කෙළවරට කැමති නම් ඉහළ කෙළවරට අකමැති. අන්නේ කැමැත්ත කැමැත්ත දෙක නැතුව මේ වේව් මූවමන්ට් එක වේව් එක වැඩ කරන හැටි දිහා බලන හිටියොත් ඒක මේ අපිටයි දෙයක් නෙමෙයි. ඒවා චිත්ත නියම ධර්ම. ධර්ම නියම ආන්න එක බැල ගන්න බලන්න නම් කැළඹිල්ලට කැමති වගේම tempatකමටත් කැමති වෙනවා. tempatකම වගේම කැළඹිල්ලටත් කැමති වෙනවා. ඉතින් මේක හරි අමාරුයි කියලා දෙන්නේ. මොකද අපේ හිත ඇති අනිවාර්යයෙන්ම tempatකට කැමති නම් කැළඹිල්ලට කැමති නැහැ. කැළඹිල්ලට කැමති නම් tempatකට කැමති නැහැ. අන්න ඔය දෙකම එනකන් එහෙම නැත්නම් දෙකේ එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙන බව දැනගෙන රිසිප්‍රොකල් යන බව දැනගෙන බලාන හිටියොත් අපි ඒකට තපස කියලා කියනවා මහානකම කියලා කියනවා නොසැලෙන මනස කියලා කියනවා తాදී මනස කියලා කියනවා ඉතින් ඒකටයි මේ ආරාධනාව තියෙන්නේ ඉදිරියට ලැහැත්ලා යන්න හොඳයි ස්වාමීන් වහන්සේ ඒ අතරම ධර්ම කාරණාවක් පිළිබඳව සිත පිළිබඳව ස්වාමීන් වහන්සේ සිතෙහි කයෙහිත් සිත ඇති වෙනවා මනසෙත් සිත ඇති වෙනවා මේ සිහිය සිහිය කියන තැනදී සිහිය කොහොමද පවතින්නේ? ස්වාමීන් වහන්සේ මානසිකාරයමද සිහිය කියලා කියන්නේ සිහියයි මානසිකාරය අතර දෙකක්ද? මේ සෑමතැනකම එකම සිත වෙන්වෙන් ආකාරයෙන් වැඩ කරනවද? කොහොමද කියලා විස්තර කළ දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේක උත්තර නම් යම් ප්‍රමාණයකට ඉතින් අපි පොතේ දැනුමෙන් දෙන්න පුළුවන් කවදාහකවත් ඔය අහන කෙනාගේ විපාදයේ සම්දි දෙන්නේ නැහැ. මේ මනසනේ කතා කරන්නේ රට ඇත්තටම දැනගන්න ඕනේද? නෑ පච. මේ හොරාගේ අම්මෙන් පේනහන්නේ. ওই කඩප්පුලි මනසට උත්තර දීලා බේරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. යහට ගන්න පුළුවන් නතර වෙන් කිය. දැන් හලන්නේ මොන හරි කතාවක් දාලා මොන හරි විසුතු ගතියක් දාලා ක්‍රියාවත් කරන්න. මනසට ගන්න කන රත් වෙන දෙයක් ගාලා කටවහක් නතර ඒක තමයි කරන්න තියෙන්නේ මට මේ කන අහුවෙන්නේ නැහැ කවුද ලියපෙකා කියලා අහුවෙන්නේ නැහැ අහු වෙනවා කන රත් වෙන්න ගහන එකයි තියෙන්නේ. ඕක තමයි අපි කියන්නේ උබේපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති. දෙපැත්ත සංසන්දනය කරන මුවාවෙන් විචිකිච්ඡාව වංචා කරන්නේ. මෙයා හිතන මේක ඥානය කියලා. කවදාකවත් වෙනක් ලැබෙන්නේ නැහැ. මේ ලියලා තියෙන වාක්‍ය ව්‍යාකරණ කරන ගොඩක් වැරදි. හිත වේලාවක කයේ තියෙනවා හිත වේලාවක මනසේ තියෙනවා කියලා තියෙනවා. මනස කියලා මොකද්ද නිර්වචනය කරන්නේ? මනස කියන එකට තමයි හිත කියන්නේ. ඉතින් ඔය වාක්‍ය ගොඩනගන්න බෑ. ඔය වාක්‍ය තනි කර මේ ව්‍යාකරණ අනුකූලවත් වැඩි. ඒක නිසා අපිට මේ ක්‍රියාවත් කිරීමේදී මේක ඉගෙන ගන්න බෑ. පඬිස්වාංශ කියනවා ජෙනරේටරයක් වැඩ කරන හැටි ජෙනරේටර් ක්‍රියාකාරීත්වයේදී දුවද්දි කරන්න බෑ. කරන්ට් එක වදිනවා. ඕක නතර කරා. නතර කරවන්න මේ පැත්තේ මෝටර එක, මේ පැත්තේ ජෙනරේටර් එක. ඒ මෝටර එක 1500 rpm දුවනකොට මේ පැත්තෙන් කරන්ට් එකක් එනවා. 230 වැඩ කරද්දි බලන්න බෑ වැදුනොත් වදිනවා. කරන්ට් එක ඇල්ලුත් වදිනවා. හල් එකෙන් වහලා තියදී වැඩ කරන නිසා ඔක ස්ලෝ කරන්න. නතර කරන්න. නතර කරලා බලනකොට ඔන්න කෑම්ස් වැඩ කරන්න මෙහෙමයි, වීල් වැඩ කරන්න මෙහෙමයි, පිස්ටන් වැඩ කරන්න මෙහෙමයි කියලා කියත හැකියි. ඒ නිසා අපි මේ වැඩ දුවද්දී ක්‍රියාශක්තියක් තියෙද්දි කරන්න බෑ. විශේෂයෙන්ම ඔය ප්‍රශ්න වල තියෙන පැහැදිලිවම හිත විසින්ම හිත අවශ්‍යන, අනිමුත් අවශ්‍යන රේඩියෝ එකේ ඇහුවොත් ওই ප්‍රශ්නම තමයි අහන්නේ. ටෙලිවිෂන් එකේ ඇහුවොත් ওই ප්‍රශ්නමයි අහන්නේ. කිසිම කෙනෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්න. ඉතින් හැමදාම ධර්ම සාකච්ඡා කරනවා. කිසි තැනකට යොමුමක් නැහැ, ගුණාවක් නැහැ. ඒ නිසා භාවනාදී අපි කරන්නේ මේ ජෙනරේටර් නතර කරන කොට. ඒකල බලන එක පෙට්‍රල් එන්ජින් එකක්ද, ඩීසල් එන්ජින් එකක්ද, කීයද RPM එක, කොහොමද ජෙනරේටර් පාර්ට් එක බැලුවට පස්සේ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මේවා ව්‍යාකරණ අනුකූල වැරදි දේවල් මේක මතක තියාගන්න මේ හිතක් තැම්පත් වෙන්නේ නැති වෙන්න හිත විසින්ම ලස්සන ප්‍රශ්න ඇති කරගෙන තමා විසින්ම ක්‍රියාව මේ දඟලන අනිමුත් දඟලන. ඒ නිසා සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ අව්‍යාගත ප්‍රශ්න කියලා ප්‍රතික්ෂේප කරා. මොකද මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ගියොත් බුදුරජාණන්සේට ආත්මය පිළිගන්න වෙනවා. ප්‍රශ්නේ ළඟලා තියෙන අනුගේ කට්ට කයිලා අතික්‍රමයකට. ඒ නිසා කියන්න මට කිව්වොත් මේ ලියන එකනා වාඩි වෙලා බලනකොට මොනවද වැටෙන්නේ කියලා අන්න ඒක තුලින් නම් උත්තරයක් හම්බෙයි. වගේ ප්‍රශ්න අහලා කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අපි උපදේශපන්තියක් දීලා තියෙනවා. පරියංක කරලා තියෙනවා. සක්මන් කරලා තියෙනවා. පරියංකේදී සක්මනේදී වැටහිච්ච දේ කියන්නේ. එතකොට නම් අපිට සාකච්ඡා කරන්න මාතෘකාවද. ඒක ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. මේ ප්‍රශ්න වලින් යන්න බෑ තැනකට. ඒ නිසා sorry ප්‍රශ්නය උත්තර නොදී අතාරින්න. අවසරයි ස්වාමීන් වහන්ස අපි පොතෙක් මේක ලියලා තියෙන්නේ මම ඒ පුතාට ආරාධනා කරනවා මේක ගැන සාකච්ඡා කරන්න ඉදිරියට එන්න කියලා. නෑ මම සාකච්ඡාවට එන්නේ නෑ. මේක කියවන්න කියලා. ආ මේ ඊගා ප්‍රශ්නේ. ආ මේ කියන්නේ රයිටින් සමහරද කියවන්නේ. ඔබ වහන්සේට කතා කරන්න පුළුවන් කතා කරන්න නැති වෙන විදිහ. අවසරයි ස්වාමීන් වහන්ස. වෙනරබල් තේරෝ This is about my experience when doing walking meditation. I begin with my, my meditation by first walking three to, uh, two, three times on the Lanupadura. Then I stop and focus on myself and bring my mind inside into my body. I then begin begin walking, and as I'm walking, my mind is on my leg that is moving, and I think left and right, depending on the leg on the padura. After about 10 steps, my mind becomes rhythmic and I continue to think left and right. And even though my mind might wander uh, to a thought for a few seconds, my focus, uh, uh, I also begin focusing on my, uh, sorry, uh, even though my, uh, my mind might wander to a thought for a few seconds, my mind comes back to my legs, that is on the lanapedro. I also began to focus on my leg the, in regards to the roughness of the pedera and the temperature of my feet. I also feel the weight shifting from one leg to another and a force running up my hip each, uh, running up my leg to the hip each time I keep my leg on the land pedera. I continue, uh, I feel this for about 30 minutes. Venerable Thero, please give me advice to improve my meditation. Venerable Thero, may you receive merits to attain Nibbana. So the, basics are okay. You have emerged, embarked into the walking meditation and you know when the left is moving, it is not right. When the right is moving, it is not the left. The day you can understand when the left leg touched the Lanupadura and the right leg touched the Lanupadura, is there any difference in touch? Different difference in the sensation or not? That will be the way of sharpening. Do you think difference? Yes. What is the difference, the touch of the left leg and the touch of the right leg? Uh, sometimes the left leg feels a bit softer and the right leg feels a bit rougher and sometimes my weight uh, is more on the right leg uh, when I'm in my right leg and the left leg is uh, much less. So these are the most important essence, the sap of the meditation. So each must go to the report whenever you are putting that kind of a juicy thing, sappy thing, essence, that means mind become very sharp and go forward. Not like in the in-breath and out-breath, hardly any difference anyone can notice in the left leg and right leg, unless otherwise you are very sharp. But if you are a footballer, you know which leg is the kicking leg. Otherwise you may see left leg is the right leg, equal. But it is not the case. Not a single being on the earth can walk symmetri symmetrically, except the Buddha. Everyone is biased. No one knows. So our, our exercise is always imbalance. So if you know that your weight is basically on the right leg and uh, that is the active leg, left leg is the passive leg. So it's a pattern. So when you learn it, the healing starts. Don't do it. And uh, one day you will understand while yoking, you can be really understand even without noting the things are, you, are, you know you are walking and uh, overall understanding is happening. That means the walking become effortless. Naturally the walk happen in the rhythmic way and the pattern, oh, effortless way. And there you feel like you are a robot just walking and you are observing yourself. Occasionally you become self-aware. Occasionally you start wandering off. And likewise you can understand slowly, slowly, often, it often mind become unmindful. It run away and again come back. And within that period, you may be aware of some sounds or thoughts or pain, but at that time, everything happens without yourself. Walking happens robotic way without yourself. So likewise, the, our body often in autopiloting mode. Knowing that autopiloting indicates the body knows while you are eating, how many morsels you are chewing mindfully? While you are brushing your teeth, how many times you are mindful? So once it is given, it happen autopiloting mode. And if you can be aware about very this autopiloted thing, then you can understand yourself from as an outsider as if you have done a video clip and you are replay the video clip, you can see how is your performance. So likewise, if you can observe yourself, that possible only for human beings. That's impossible for animals. No deva, no yakha, no peta. And even only the mindful people. Other people are andhabhuto and loko. They think they are performing, but they, they, something happening. Ultimately, they think, they, they claim I did it, but of course it's a ghost. We are living a ghostly world as far as we are not mindful. So walking is a very nice place. You can understand how much you are, you are accountable, how much you are not. But even if it is unaccountable, don't worry. Keep on practicing. So one day you can understand unmindfulness. While walking, how many steps you are not mindful. And imagine if you are a driver in the vehicle, what a kind of dangerous situation. Often, drivers are not aware. So if you are a train driver or bus driver, all the passengers are at risk. Very difficult to keep the track throughout. Very expensive. Very, very, it, it consumes so much of energy. So therefore you can understand, most of the time even if we claim that I did it, it is not I did, it's something happening. So you have to sympathize yourself, you have to sympathize others, give more and more attention and try to understand when the left leg is keeping, you know left leg. Right leg is right leg. Like uh, under the light of mindfulness, you are living. Otherwise, you are in a dream. You are in the past or in the future. So everyone living in their own bubble. It is not universe. It is called multiverse. You live in your dream, other person living his dream, and at the mindfulness only we come to the common ground. So often we are living in a dream. So that is why Nanda says, Ida arinda mata dakinda mage Understand? That is our prime request. Don't disturb me. Let me sleep. Let me dream. Don't intervene to me. That is my human right. ඉඩාරින්න මට දකින්න මගේ හීනේ අපි හැම කෙනාටම ඕන වෙලා තියෙන ඉච්චරයි. ඉතින් බුදුජානසයිල පොඩ්ඩක් කුච්චු කරලා නැගිටිනවා අපි. නැගිටින්නේ මයින්ඩ්ෆුල්නස් වෙලා විතරයි. එහෙම නැත්නම් අපි මයින්ඩ්ෆුල් නැත්නම් අපි ජීවත් වෙන જાතියක් නෙවෙයි. අපි හොල්මන්. බයිදනවා. බාරුණට වැඩන්නේ කන්නඩියක් ඉස්සර කියලා බලන් හොල්මනක් තමයි පේන්නේ. කොහෙ ගියත් එච්චරයි. අපි මේ රංගපානට රංගපෑවට අපි මේ රංගපෑන රංගපෑමේ 100ට කීයක් accountable ද කියලා බලන්න. මෙච්චර ඕනෑම කරනකොට ඔහොමනම් අපි එදිනෙදා වැඩ කරනකොට කොච්චරක්ද? ඒක නිසා අපි හැම කෙනෙකුටම sympathize කරන්න. මේකලා අර mindfulness එක වැඩි කරන්න බෑ. ඒක වැඩි කරන්නේ අර දැනෙන feelings experience uh, touch එක you have to put into the report. So it's very juicy. It's very first hand, under your nose. So increase, improve more and more with that sap. Then you are automatically increasing mindfulness. Good. ස්වාමීන් වහන්සේ අපි දුවල දෙන්නක් තියෙනවද දැන් අද? රිපෝට් කරන්න. ආ ඒ නයි දැන් දැන් වෙලා ගන්න නැහැ නේ. කාර් එකේදී මම හවුස් ඇරෙස් කරනවා. ආව නිකන් කාර් ඇරෙස් කරනවා, හයිජැක් කරනවා. right Thiruvan Sanai, Walking Meditation, Venerable Thera, I choose a suitable robe mat and stand one stand on one end. I concentrated on my body while my eyes were closed. I slowly opened my eyes and start to work on it. When I'm raising my left leg, right leg up and down, I know my left leg, right leg is going up and down. I felt the rope made us ham into roughness and slippery due to the tile floor, and I felt the body weight uh, on my heels. Then I changed the rope mat path. In that rope mat, I felt it was not having too roughness as before ma- rope mat. I heard some sounds, I felt some thoughts, but I didn't felt any disturbs. After some times I felt pain on my shoulders. Then I checked on it. Then the pain became more and more. So then I went to do sitting meditation. Please give me valuable advice to improve my meditation. So even if you feel the weight of the shoulders, you have to see whether still you can feel the left leg, right leg. Amidst of the pain, tips of the weight, uh, is it really disturbing you uh, observing the right and left or amidst uh, of all the weight and the heaviness still can can you still feel the left and the right yes but possible yes so if it is possible that is much much valuable than without weight observing the left and the right leg amidst of the weight and the pressure is much valuable, it's more challenging, it's more diversified, so you have to continue to see how many steps I can do, even the shoulders are heavy, even the sounds are there. So that means you are seeing through, you are looking through the pressure, and still you can see the left leg and right leg. Instead of going and sitting, just give a few chances for more steps to see amidst of the shoulder weight, still I can do. Understand? Yes, Venerable For yeah. sitting meditation, Venerable Thera, uh, first, first, first I uh, uh, took a suitable place and sat on it. Then I closed my eyes and checked my body two, three times. I felt my legs were bended backwards. Then my backbone was straight. Uh, my back seat was touching to the pillow my backbone was straight, my eyes were closed, and uh, then I slowly, then I slowly tried to concentrate on my breath. So I felt long breath, short breath. Uh, while the breaths are going in, I know that the breaths are going in, I, and I recognize aswasa. When breath come out, I, rec- I recognize praswasa. Then. Uh, while breath go in, the cold air goes in and while breath come out, the hot warm air come out. Then after 10 breaths, I felt uh, I didn't felt any breaths at all, but I can uh, I felt my stomach blowing in and out, shoulders going up and up and down. Then I slow I still concentrated on my nose but I didn't felt felt anything uh, like that. Uh, I changed to stomach in and out, um, concentrated on stomach. So I felt uh, stomach is blowing in and out. Um, then after sometimes again I came to um, concentrate on the nose. That time I could concentrate the breath. So I stayed uh, concentrating on my nose and breath. Um, sounds disturbance will not happen. Please give me valuable advice to improve my meditation. So the, the, the disappearance of the breath happened all of a sudden or it is gradually disappearing and then the, uh, the tummy going up and down happens. The disappearance of the breath, disappearance of the nostril happen all of a sudden or it's a gradual process? slowly, slowly disappearing. So you have to, uh, we don't have this uh, sinking ball. If you hit the sinking ball, it's a big wave happens. So you are listening to the last end, to the last drop of the sound. Likewise, you have to understand at the beginning, breath is very gross and it is disappearing. Try to see the disappearing mode. Go to the last drop and are mind jumping into the rising and falling, sounds, shoulder weights. So don't worry about that. But still if you can trace basically along the disappearing of the breath, the mindfulness is very sharp, continuous, and uh, changes of the breath you can notice. Again, if you miss this chance, again, uh, uh after a while breath appears nostril appear. And again it gives a chance for you to see the disappearance. At the disappearing mode, a lot of other things happen. So you must not get distracted. Try to trace along the breath. If you miss the second chance, again the breath appear. Again you get a chance. Likewise, you must go prepared. The disappearing part of the mode, sorry, disappearing part of the breath. So that is very releasing. It's a very relaxing, automatically happening, but very, very camouflage, very, very mystics like. So next time go prepared to see the disappearing part of the breath. So you can write more, more touchy, more experienceful uh, report. Good. At the same Did you? never mind, buddhi enoa, buddhu enoa. it's very close. When the breath is disappearing, the sleepiness is very close at the doorstep. otherwise, very sharp. So, when the meditation is increasing, there is an episode, you, you fold again and again nodding. That indicates it's a, if you handle it properly, you are, you are going to advance meditation very fast. If you are not got prepared, then you fall into sleep. But it is a good sign. It's a good sign because your mind become internalized. Mind is not depending on the senses now. Going in and it is, you must go prepared to see the disappearing breath. So it is, you have to have double dose mindfulness. Normal dose is not enough. So go prepared for the sleepiness. No problem, I will be with you. Because I am also sleeping sometime. Venerable Thera, may I dedicate my marriage to you as soon as Kridanipma. Thank you, thank you. Sadhu, sadhu, sadhu. Theruvan Sannai, city meditation. Venerable Thera, when I am doing sitting meditation, first I sit on the pillow, then I close my eyes. I felt my eyes were closed, my stomach were blowing in and out. Then I felt long and short breath going and coming. In long breath it were hot and in short breath it were cold. I felt the breath in my when the breath is coming out, I felt the breath in my upper lip. And when the breath is going inside, I felt it in inside my nose. And I continued my meditation for 20 minutes without no disturbance. Vegetable Thero, please give me me your valuable advice to improve my meditation. So it's also signs are there, now it is slowing down disappearing and uh, becoming subtle. So you have to go prepared, just like as I mentioned yesterday, when the sun is rising, the stars are disappearing. So likewise, you have to keep an eye on a particular star and see the intensity is reducing. So you can't look here and there. If it is so, you can't note the, the particular star. So you have to keep eye. So likewise, when the breath is disappearing, it's a very, very good sign. You have to keep the track as long as possible. Walking meditation. Venerable Thero, when I am doing walking meditation, I pray to Supreme Buddha. Then I start to do walking meditation. Then when I am taking my left leg and uh, right leg up and down, I know my right leg and left leg is going up and down. I felt some thoughts and sounds, but it was no disturbance to me. I ca- came back to working again. I worked 20, 25 times without no disturbance. When I'm taking my left leg up, my whole body weight is going to right leg. When I'm taking my right leg up, my whole body weight is going to left leg. That when I'm taking my right leg up, my my right leg up, I know my I uh, right leg up and down. I know my right leg is going up and down. And I continued my meditation for 25 minutes without no disturbance. May I dedicate many merits to veritable Thero as soon as get the Nibbana. Veritable Thero, please give me your valuable advice to improve my meditation. Uh, there are no remarks, but you have to keep 20 minutes, 25 minutes, 26 minutes, 27 minutes, so that means towards the end of the 25 minutes, go prepare. Can I do one more minute? It may be not much qualitative, but anyway, you just keep on. Next time, 27 minutes, 28 minutes, like little by little you have to increase. When you are increasing the quantity, the quality also will be increasing. So slowly, slowly you have to increase the number. May I dedicate many merits to Venerable Thero has soon helped get the Nibbana. Sadhu, sadhu, sadhu. මරිදා ජීපු කොළ දෙකෝ. මන්දුනේ කොළයක් එදා. බලංගොඩ ළමයාගේ කොළේ. හෙට එනකොට ගේන්න නෑ. දැන් අපි ඉවර කරන්න යන්නේ සැසිවාරේ වෙන කවුද මේ අවසරයි ප්‍රශ්න ඉවරයි අර ඊයේ අහන්න තිබිච්ච ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන විමසන්නද ඊයේ අහන්න ගියා ඔබ වහන්සේගේ දේශනාවට අනුව පෙරේදා කර්මය ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි දිට්ඨ ධම්ම වේදිනිය ලෙස කර්මය අහෝස කළ හැකි බව ඔබ වහන්සේ ඊයේ දේශනා කළ දේ සම්බන්ධව මෙම ප්‍රශ්නය ඇසීමට අවසරයි මේ ආත්මේ මනුසත් බව ලබා සිටින අපි පෙර ආත්මවල කළ අකුසල් පළදීම සතර අපායේ වැටීමට පුළුවන්ද? පළදී සතර අපායේ වැටීමට පුළුවන්ද? එසේ පෙර අකුසල් අහෝසි කර ගැනීමට මේ ආත්මයේ හැකියතාක් වර්තමාන මොහොතේ සතිය පවත්වා ගැනීමෙන් එය මගහරවා ගැනීමට තව උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය අපිට වැඩක් කරගෙන යනකොට භාවනා කරනකොට නැත්නම් මොන දෙයක් හරි කරගෙන යනකොට බාධාවල් එනවනේ. ඒක ඉතින් කවුරුත් දන්න දෙයක්. ඒ බාධාවල් වලට හේතුව කම්මජ වෙන්න පුළුවන්, චිත්තජ වෙන්න පුළුවන්, උතුජ වෙන්න පුළුවන්, ආහාරජ වෙන්න පුළුවන්. එච්ච අපි කරගෙනනකොට බඩ රිදෙනවා නම් අපි දන්නවා කාපු කෑමක් තමයි වැරදිලා තියෙන්නේ. ඒකට අපි දන්නවා ඒක ආහාරජ හේතුවක් කියලා. එහෙම නැත්නම් වැස්ස වැහැලා 31ක් වකින් බෙසා ගන්න අපි දන්නවා ඍතුජ හේතුවක් කියලා. එහෙම නැත්නම් චිත්තජ හේතු වෙන්න පුළුවන්. gedara fight එකක් කරේ මේ ගියාම වැඩ කරන යන්න බෑ. දැන් මේ තුනටම නැත්තම් කර්මජත් නෙවෙයි මේ උතුජත් නෙවෙයි චිත්තජත් නෙවෙයි ආහාරජත් නෙවෙයි නම් අපි හිතනවා කර්මජ කියලා. පේන්න නෑ හේතුවක් ඒ කියන්නේ. මට මොකද්ද ඔය හිතමනාපයක් තියෙනවා නැත්නම් නොකට හිතක් වෙලා තියෙනවා. අර තුන නෙවෙයි. ඒකෝට ඉතින් අපි මේ ඉතින් කරන්න දෙයක් නෑ කර්මය කියලා. ඒකෝට අපි දන්නවා මේ පෙරකල කර්මයකට මේ විපාක වාරයක්. මෙන්න මේ වෙලාවේදී හිත නරක් නොකරගෙන හිටියොත් ඒ ගෙවෙන කර්මයේ මතින් අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න පුළුවන්. ඕක තමයි යෝගාවචරය කියන්නේ. ඕකෙදී තවත් හිත නරක කරගෙන අරක තමයි මේ කරන්න ඇත්තේ වුණියම් කරපේකනා මෙයි අරකයි මේකයි කියන ගත්තොත් විශාල කටකතන්තරයක් ගිහිල්ලා ඒ මොහොතේ හිත නරක වෙනවා. ඒතර පරණ කර්ම ගෙවෙන අතර අලුතෙන් කර්මයක් රැස් වෙනවා. ඉතින් ඒ නිසා වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා වැත්තක දාලා මේ වෙලාවේදී හිත සන්තෝෂ කරගන්න පුළුවන් අනේ කර්ම ගෙවුනා මං අලුතෙන් පටලවා ගත්තේ නැහැ කියලා. එයාට කියනවා යෝගාවචරයි. එයාට කියනවා භික්ෂුව කියලා. එයාට කියනවා සබ්‍රහ්මචාරී කියලා. ඉතින් මේ එනේන දේවල් වලින් අලුතෙන් රැස් කරන අමන යන තමයි ප්‍රත්‍යඥයයි කියලා කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවේදී මේ කර්මෙත් ගෙවිලා ඒ වෙලාවට කාට හරි බැනලා අන්නවශ්‍ය අදාළ නැති කෙනෙකුට බැනලා අලුතෙන් කර්ම රැස් කරනවා. ඉතින් ඒක තමයි පෙරකල කර්ම මේ වෙලාවේදී ප්‍රතිසන්දෙන බව දැනගෙන ඒ උතුද නෙවෙයි නා ආහාරජ නෙවෙයි නා චිත්තජ නෙවෙයි නැත්නම් පේන හේතුවක් නැත්නම් හිතාගන්න කර්ම දෝෂී. ඒකේ වෙලාවේ කරපු මනුස්සයා නෙවෙයි වෙලා තියෙන්නේ මට ගෙවෙන්න තියෙන කර්මයක් කියලා. ඉතින් එතකොට මේ පාවොක්සයිඩෝ සෝවනිස්ති කියනවා මේක කර්මජ හේතුවක් කියලා දැනගන්න එකම ප්‍රතිනිධියක් වගේ මේ මේ බෙහෙතට උත්තරය. ලෙඩේට උත්තරය. ඒක කරන්න දෙන්නේ මම පරණ කරපු එකක්. ඒ නිසා ඔය කර්මනේ විඳපන්. අලුතෙන් කර්ම රැස් කරගන්න එපයි කියලා Tamanටම සල්ක ගන්න පුළුවන් මේ කර්ම හේතුවක් වෙන්නේ නැති අලුතෙන් දැන් මේ මතින් ගා ගන්න එපා. උකොන්න යන්න අරපන් නිකන් හිටපන් කියලා. ඒකට ඒක ගෙවුණා ඉවරයි. අපි ඒක කරන්නේ අපි අපි කාට හරි ඕක හේතු කරන්න දීලා හිතෙන් හරි බැනලා හිතනක් කරගෙන අලුතෙන් කර්ම රැස් කර ගන්නවා. එතකොට ඒක දැන් පටන් ගත්ත කර්මයක් වෙනවා. අලුතෙන් කර්ම බීජ රැස් කරන්න එපා. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා අයතිකේ භවස්මි යේකීන බීජා විරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ කීනම් පුරාණං යටදී ගියා නවන්නත්ති සම්භවයෙන් අලුතෙන් කාටවත් වෛර කරන්න එපා ඉක්නරක් කරගන්න එපා ඉතින් ඒක කරන්න පුළුවන් මනුස්සයට විතරයි මේ සතිය පුරුදු කරපු කෙනාට විතරයි හැබැයි තමන්ම වමාරලා කනවා වගේ වැඩක් වමනයක් වමන යන වෙලාවේ <laughs> එළියට දාන්න එපා. දැම්මොත් කක්කා. ඒ වෙතේ ඉස්කෝලේ යන කාලේ දවස්වල බස් එකක් තියෙනවා අර බෙන්ස් පරණ බස් එකක්. ඒකේ මාටින්ව කවුද කියලා එකෙක් හිටියා බීලමයි බලවන්නේ. කොයි වෙලාවෙත් බීලා. ඒ දවස්වල නීති තිබුණෙත් නැහැ. ඉතින් වමන යන හරනකොට කියන ඕක එළියට යන්න දෙන්න බෑ කියලා. අල්ලි දීලා බීපු එකනේ ආයෙ අරක ගිලිනවා. චික් කියලා හරියන්නේ වදන් නැතුව කර්ම එළියට දාන්න නැතුව කාපියව. කියන්න යන්න එපා කාටවත්. කියන්න ගියොත් අර වමන එළියට දාපම පලාදම කබරයා ගන්න දෙයක් නැහැ. යසපම් බපුව කියලා වතු ටිකක් ගහගත්තා. භාවනා කරගෙන ඉන්නවා. ඉතින් මොන කරන්නේ? ඒක කාට කියන්නේ ඉතින් අපි කරපු දෙන්නේ. තව කාටට කියන්නේ ගම එක්කෝ කාගේ හිත නරක. නැත්නම් තමන්ගේ හිත නරක. ඉතින් ඒක සෝමපප්පෝ තමයි කියන්නේ. යමිනි දුක් පෙන්ලා. බුදුහාමුදුර කොච්චර ඉවසන්නේ නැද්ද? මෙච්චර පාරමිතා පුරලා තියදී දේවදත්ත වෙලා ගල්පෙනවා. මෙච්චර පාරමිතා පුරලා තියදී මිනිස්සු උත්සාහ කරනවා මේ මනස නැති කරන්න. ඒ මනසෙන් පව කරන්න දෙන්නෙත් නැහැ බුදුහාමුදුරු. Taman පව කරගන්නෙත් නැහැ. ඒක කරන්න බැරිලු. ඒක සාමාන්‍ය රහතන් වහන්සේලාට බෑ. ඒක බුදුරජාණන්සේගේ සුවිශේෂී ගුණයක් සවාසනා සකලක් ලෙස දුරු කරපු කෙනා බුදුරජාණන් වහන්සේලා කාටවත් පව කරන්න දෙන්නේ නැහැ. ඒකට වග වෙනවා බුදුහාමුදුරු. ඒ තරම් ලස්සන පෙනුමක් තියෙනවා ලස්සන කතාවක් තියෙනවා කරන්නේ හොඳ ටික විතරයි කාටවත් බෑ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පවක් කරගන්න. ඒකත් වලක් කළා තියෙන බුදුහාමුදුරුවෝ. මේ පෘතජ්ජනය යනකොට කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවාගේ හූරගෙන වටේ පිටේ ඔක්කොම කර්ම රැස් කරගෙන ගාගෙන අනාගෙන යන්නේ. හරි විචිත්‍රයි හැබැයි වැඩි. full action packed full screen යන්නේ. ඒ නිසා මොනවද අහපුවාම කෙඳිරි ගන්න දෙපල්ලා, චරිචුරු ගන්න දෙපා, කැතයි. ගැලපෙන්නේ නැහැ යෝගාවචරේකට. යෝසපියව යෝසපියව කියන්නේ බා. හරිම කැතයි. අපි පුරුදු කරලා තියෙන මොකටද මේ යුද්ධෙට ගියාට පස්සේ අපිට සතුරට කියත හැකිද එනු ගණු කඩුව එනු සටනට මා මේ සටනේ මේ යන බව දනිමි ඒත් මට තුවාල නොකරෝ කියන්න පුළුවන් <laughs> කැතයි කැතයි කණු කඩු එන සටනට මා මේ සටනේ මියන බව දනිමි. එහෙත් මට තුවාල නොකරව. ඔන්න අපේ හටම. අපි ඉල්ලනවා මේ හතුරගෙන් මට තුවාල කරන්න එපයි කියලා. කරන්න බෑ. එනිසා චරිචුරු ගන්න එපා. සම්බප්පලාපේපා. කාපියව. ඒකෙල්ල කරන්න තියෙන වැඩේ කරන්න ඕන 100 100ක්. ආනම්මන මොකක්වත් බෑ. කියන්න එපා කාටවත් දැනෙන්නවත් අරින්න එපා. මට ඉසේකක්කම බඩේකක්කම තියනවා කියලා ඉවසා ගත්තා ගියා. ඒ මන්දිරට යනකොට තව කවුරු කටෙත් යනවා. ඒක තමයි ditthadhamma වේදිනිය වශයෙන් කියවන්නේ. ඒක අපරාපරි වේදිනිය එකක් වුණ ප්‍රශ්නයක් නෑ. ගියාත්ම දෙයක් වුණත් මේ ආත්මෙදී 100ක් වගේ කියනවා. කාටවත් ඇඟෙන්නවත් තියන්නේ නෑ. ඇඟුනොත් sorry. මේ අමාරුවක් තියෙනවා, මේ අවශ්‍යතාවයක් තියෙනවා, මේක තියෙනවා. කිසිම කෙනෙකුට අඟවන්න එපා. අම්මටවත් අඟවන්න සර්වචනසේ කිඹුලත් පුරේට පැමිණලා 12000ක් මේ ශ්‍රාවකයොත් එක්ක උදේ නැගිටලා බැලුවා මේ දැහැටි දණ්ඩක් නැහැ උණු වතුර ටිකක් නැහැ 12000ක් සංඛ්‍යා වැඩිලා කල්පනා කරලා බැලුවා පෙර බුදු මොකද්ද කියලා පාත්‍රය ගත්ත බැස පාත්‍ර මේ පී මහ රජුරු ඉන්න රටේ ආරාධනාවක් නැහැ දැක්කට පස්සේ යසෝදරාවට එන්න තද වෙලා ඕම් බලන රජ කුලෙක කෙනෙක් හිඟා කනවයි කියලා තාත්තට කිව්වම තාත්තා බැස්සේ වීදියට උඩ උඩට ඇඳුමක් අඳින්න නැතුව රජුරවන්න තද ගිලව මොකද්ද මේ කරන විල්ලෙජ් ජනසි වැඩේ නෑ නෑ මේක තමයි අපේ પરම්පරාව ආර්ය වංශය පවත්වන කොහොමද ආර්ය වංශය වෙන්නේ අපේ પરම්පරාවේ කවුද හිඟේ කෑවේ නෑ නෑ ඒක ඔබ රජවංශේ මේක අපේ ආර්ය වංශේ එන්න තිබුණා නෙගෙදෙට නෑ ඉන්නේ නෑ මේ පාරේ හිඟා කන එක හොඳයි එන්නේ නැහැ. හෙට එන ආයෙත් ආර්ධන කරොත් එන්න. එච්චරමයි සුද්ධෝදන රජු රණත් කරන්න තියෙන එච්චරමයි. අපිට මේ ලෝකේ කිසිම නෑයෙක් නෑ. අපිට කරන්න තියෙන්නේ යෝසපම් බබුව වතුර ටියාගාගත්ත ගියා. කේන්ද්‍රී ගාන්න නම් එපා. මයි ළඟට ඇවිල්ලා කේන්ද්‍රී ගාවත් අත දිගාරෙන්න පුළුවන් හරිනම් ගහනවා කන රත් වෙන්න ගහනවා. ආයේ මොකක්වත් නෑ. චරිචුරු ගන්න එන්න එපා වැඩේ කරපන්. කරබන හිටපන්. මුගඩේ නැත්නම් යෝගාවචරකම. ඔය පොඩි උන්ටත් ඇහෙන්න මම කියන්නේ. කේන්ද්‍රී ගන්න ආවනේ රත් වෙන්න ගන්නවා. ඒ කොරේ පිටට මරේ කියලා මම ළඟට ආවොත් කවුරු හරි කලබලයක් වෙලා ඉච්චර තමයි කරන්නේ. ඒ දීපුවම අනිත් පැත්තට එක ලෙඩ වුණ බහින්නේ කරේ එහෙම බැලලා යන්නේ ලෙඩ රෝග. කිසිම ලෙඩක් මාටත් කවදාකවත් මොන ලෙඩක්වත් කියන්නේ නැහැ. කියලා ලැල්ලා. කාටවත් කියන්නේ නැහැ. ඉවසගෙන ඉන්න පුළුවන්. තන්නේ බොරුව ගෙනියන්නේ මේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ලණුවක් දීලා මේ පෝලිං වල ඉඳලා බෙහෙත් බීලා තන්නේ පච දොස්තර මහතු ඉන්නවා සමා වෙන්නමයි. කරන්න දෙයක් නැහැ. කියන්න තියෙන නේන ඉතරයි. මේ සතහට වෙන බව දුකට වේදනාන් පුදුරජානන්ස අපිට දීලා තියෙනවා තියලුම බෙහෙත්. නොපිසුද. අපිට තව පැය භාගයක් තියෙන දක්මන් කරන්න නිසා මෙතන නතර වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං. මොකටද? ධර්ම සාකච්ඡා. බැන්නට. <laughs> ඔයිට වැඩි බැන්නා ඔයිටත් වෙන්නේ. බොහෝ කරුණ කාරණා දැනගන්න මේ ධර්ම සාකච්ඡාවේදී පිළිබඳව වහන්සේට පින් අනුමෝදන් කරනවා. මොකද මේ කර්මස්ථාන සුද්ධ කරගෙන ඉන්න එකම අවස්ථාව මේක විතරයි Tamanට තියෙන ප්‍රශ්න යොමු කළා. ඉතින් අපි බොහොම සතුටින් මේ හැම අවවාදයක්ම පිළිගන්නවා. මෙන් ඉදිරියටත් ඒ වැරදි නොකර ඉස්සරහට යන්න අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරනවා. මමත් ඉන්නවනේ බලන්න. <laughs> සුවපත් වේවා සාදු කියන ඔක්කොම. හොඳයි එහෙනම් අපි පැය පැය විනා පැය භාගයකට පස්සේ නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවකට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාදු සාදු.